තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ භික්ඛෝ ධම්මේ සුධම්මානුපස්සී විහෙරති චසු අධ්‍යාත්තික බාහිරේසු ආයතනීහෙසු කතංච භික්කවේ භික්ඛෝ ධම්මේ සුධම්මානුපස්සී විහෙරති චසු අධ්‍යාත්තික බාහිරේසු ආයතනීහෙසු ඉද භික්ඛවේ භික්ඛෝ කායේච පජානාති රූපේච පජානාති යංච තදු භයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං සංච පජානාති යථාච උප්පන්නස්ස සංයෝජනස්ස පහානං හෝති පංච පජානාති යථාච පහීනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ගුරුණිය යෝගාචර මහා සංඝරත්නය අවසරයි අපි සංඝරත්නයත් උපාසක යෝගාවචර පිළිසක් එක්ක මේ සතිපට්ඨාන සූත්‍රය අත්ලක් කරගෙන ඊගොල්ලට පවත්වාගෙන එන මේ ධර්ම දේශනා මාලාවේ අද 50 වෙනි සංවත්සරය. නැත්නම් 50 වෙනි පැය 50 වෙනි ධර්ම දේශනාව. ඒ නිසා එක පිටසක් වශයෙන් අපිට මෙච්චර දුර කරදරයකින් කංගටොල්ලකින් තොරව යාගන්ත ලැබුණා හොඳයි කියලා පුදුම සන්තෝෂයක් තියෙනවා. ඒ මොකද ඉලක්කපට්ටාන සූත්‍රය ඉතින් කොහොමදක් දන්නා පරිදි ලංකාව විතරක් නෙවෙයි කොයි රටෙත් බොහෝමත්ම කරුභාවනීය තාත්තරපත් වෙච්ච සූත්‍රයක් ඒක කොච්චර සාකච්ඡා කරත් කොච්චර ධායනා කළත් කොච්චර අහුම්කන් දුන්නත් කවදාකවත් නරකට හිටින්නෙත් නෑ ඒ වාගේම අහක යන්නෙත් නෑ මොකක් හරි කොටසක් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ වැදගත් ක්‍රාන්ති ස්ථාන යටෝ ස්ථාන निराකරණය කරමින් ඉදිරියට පවත්වන සූත්‍රයක් ඒ නිසා අද කාලේ පොත්පත් කීපයක් අතරට මුද්‍රණයේ පවතිනවා මේ වාගේම දේශනාත් පවතිනවා ඒ තියෙද්දී පිටමේ කරන යන දේශනාව හැකිතාක් දුරට අපි මේ යාව ජීව වශයෙන් නැත්නම් පූර්ණ කාලීන වශයෙන් කරගෙන යන මේ භාවනාවට අත්ලක් වෙන විදිහට මූල ධර්ම අධ්‍යක්ීම් කොටස් හැකිතාක් සම්බන්ධ කරගෙන දේශනා කිරීම තමයි අදහස මේ අවස්ථා 50ක් ඉදිරිපත් කරගත් අවස්ථාව වෙනකොට අපි ඉන්නේ සතර සතිපට්ඨානේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කියන මූලික කොටස් ඉක්මවලා ඊගාවට ඇත්තා වූ ධම්මානුපස්සනා. ඒ ධම්මානුපස්සනාවත් අර කායානුපස්සනා වගේ විස්තරයි. බොහොම විස්තර සහිතයි. අත්තර විස්තර සහිතයි. මේ විස්තර ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බය ස්කන්ධ පබ්බය කියන මේ කොටස් දෙක අපි දැන් ඉක්මවලා දැන් ඉතින් ඉන්නේ ආයතන පබ්බේ. චසු අධ්‍යාත්මික බාහිරේතු ආයතනේසු කියන කොටසයි දැන් මේකේ විග්‍රහ වෙන්නේ. ඒ චසු අධ්‍යාත්මික බාහිරේසු ආයතනේසු කියන කොට එතන ආයතන හයක් සඳහන් වෙනවා. ඒව පෙළ ගැස්සලා තියෙන එක ආරයකට. එක රටාවකට ලයකට ඒ රටාව මේ පුරු සූත්‍රේ පුරාණ දූත පිටකේ පුරාම ඒ ක්‍රමය තමයි දැක්වෙන්නේ ඉස්ලාම චක්කායතනය ඊගාවට සෝතායතනය ඝානායතනය ගන්ධායතනය කය කායායතනය මනායතනය ඉතින් එයිනොත් ඒ විපස්සනා යෝගාවචරයට ඉතාමත් වැදගත් වෙන්නේ මෙන්න මේ ආයතන පිළිබඳ දැන ගැනීමයි ඒ මොකද ඒක ධර්ම අවබෝධයේදී ඉතාමත්ම වැදගත් සම්දිස්ථානය. ඒ සම්දිස්ථානය තමයි ඔය පටිච්චසමුප්පාද ධර්ම, ඒ වාගේම ආසය, අනුසය ධර්ම පිළිබඳව ග්‍රන්ථිය ගැටේ අන්තෝ ජටා බහි ජටා කියන ගැටේට අවශ්‍ය කරන්නා වූ මූල ධර්ම තෙතමනය. මූල ධර්ම පෙඟවීම සිදු වෙන්නේ මෙතනදී. ඒක හරියට විග්‍රහ කරගත්තා නම් අවුල් වෙච්ච ටිකක් පීරලා ගොනු කරන වාගේ අවුල අරගත්තා නම් ඒ අවුල් අරගැනීමේ ඥානෙට කියනවා ධම්මත්ථಿತಿ ඥානෙ කියලා. ධර්මයාගේ ධර්ම ඕනම පවතින ධර්ම එහෙම නැත්නම් චක්ක චක්ඛ ආයතනය කියන කොටස, සෝත ආයතනය කියන කොටස, ඒ ඒ ආයතනය නැත්නම් රූප ආයතනය, ශබ්ද ආයතනය කියන කොටස්, එහෙම නැත්නම් ඒ උපන්නා වූ චක්ක විඥාන, හෝත විඥාන ආදී කියන ඒ කොටස්. ඒ කොයි එකක් ධර්ම වශයෙන් ගත්තොත් මේ ධර්මය පිළිතලා තියෙන්නේ මොන වගේ තැනකද? ප්‍රතිෂ්ඨාව ලබන්නේ මොකක්ද? කොහොමද කියන මේ ධර්මයේ අතුලද බැස ගැනීම, බැස ගැනීම කිඳා බැසීම සිද්ධ වෙන්නේ මේ ධම්මත්ථිත ඥානේ. එතනදී තමයි මේ පටිච්චසමුප්පාද එතනින් ගියාම ආදී අංශයේ කෙලස් පිළිබඳව විග්‍රහයක්. ගැඹුරු දැකීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා විපස්සනා භාවනාව ප්‍රධාන වශයෙන් කොයි තැනින් පටන් අරගත්තත් මෙන්න මේ ආයතන කොටස් ඒ ආයතනයන් වල ආයතන ස්වභාවය ඇති වෙන හැටි ආයතන වෙන හැටි ඒ ඒ ධාතු කොටස් දෙක තුනක් එකතු වෙච්චාම ආයතනයක් බාටපත් වෙලා ඒක දිගේ වැඩ පිළිවෙලක් සුලියක් එහෙම නැත්නම් වටයක් කරකැවෙන ආකාරය දැක ගැනීම විපස්සනාය ප්‍රධාන පරමාර්ථය. ඒකට කියනවා ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා. ඒ මොකද ඒක ඒ ඇත්ත ඇති හැටියෙන් දැක්කේ නැත්නම් එතන සිදු වෙන්නේ ඒ පටලැවිල්ලක්. ඇවිදිල්ලක්. බන්ධනයක් සංයෝජනයක්. ඒ සංයෝජන ඇති වෙන්නයි සංසාරය හැදිලා තියෙන්නේ, ලෝකේ හැදිලා තියෙන්නේ, අපේ මේ විවහාර ක්‍රම හැදිලා තියෙන්නේ. ඉතින් මේ විවහාර ක්‍රම තුලින්ම මේ ලෝකයේම ඉඳගෙන, මේ සංසාරෙම ඉඳගෙන අන්න ඒ බන්ධන බැඳීම් සංයෝජන ඇලී ඇති වෙන ආකාරය දැක ගැනීම මේ බන්ධන වලින් නිදහස් වීමේ එකම ක්‍රමය බාහිර දේශනා කලේ මේ සබඳතා ඥානලාභී ਸਰවඥාන්සේ පමණයි. සමහර කට්ටිය හිතුව කවදාකවත් සංසාරේ ඉඳගෙන සංසාරේ ගොඩෙන්න බෑ. ඒ නිසා මරණයෙන් මත්තේ තමයි විමුක්තිය කියන්නේ. තව සමහර එක්ක කියනවා මේව සංසාරේ කියලා එකක් ඇත්තේ නෑ. මේ වර්තමාන මොහොත විතරයි. ඒ නිසා සදාචාරයක් අවශ්‍ය නෑ. හොඳක් ඕනේ නෑ. නරකක් ඕනේ නෑ. ණයට අරගෙන හරි කමන්නේ හොඳ දේවල් කාලා බීලා සතුටින් ඉඳලා මැරලියා. ආයි මැරුණට පස්සේ ණයක වන්න වෙන්නේ නෑ. ඒ නිසා ඒ ඇත්ත සදාචාර විරෝධී කොටසකට වැටුණා. මේ විදිහට ලෝකය නාස්ති කරන ධර්ම රාශියකට මේ ගැටේ මේ ක්‍රාන්ති ස්ථානයේ හරියට නොදැකීම නිසා දැකීමම ගැටයෙන් ගැලවීම බව විස්තර නොවීම නිසා ඒ අත්ව හොඳක් කරනවා කියලා හිතාන ලෝකේ ගොඩක් අවුල්කා. නමුත් මේ සරුවච්ච දේශනාවේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සංසාරෙම ඉඳගෙන ලෝකෙම ඉඳගෙන ඒ ගැටලු සහිත මේ සංයෝජන ධර්ම දැකීමම හොඳ දෙයක් බව අභීතව සරුවචනාංශ ප්‍රකාශ කළත් උඟ දෙනෙක් කියන එක සංකීර්ණ වැඩි අමාරු වැඩි ගැඹුරු වැඩි ඒ නිසා ඒක අමාරුයි කියලා පුදුමාකාර විදිහට නැති බැරි සංඥාවල් ලෝකේ ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා සරුවචනාංශ ලොකු සටනක් ගෙනියන්න සිද්ධ වුණා හැකි සංඥාව ඇති සංඥාව ආත්ම මේ අත්ත කුසලයේ පිළිබඳව ලොකු ගැම්මක් ඇති කරගන්න. ඒක නිසා මේ අනිකුත් ආගම් වල දකින්න තියෙන ලක්ෂණ අපේ මේ බුද්ධ ආගමෙත් අකන්ත ලැබෙනවා. නමුත් මේ ධර්මයේ හෙලි කර ගණ්ඩායි ඒ කාරණා ටික අවශ්‍ය කරන්නේ. ආනේ විදිහට මේ අයක් වූ ආයතන මාර්ගයෙන් මේ සංයෝජන ඇතිවීම හෝ ඒ සංයෝජන ඇති වෙන්න තියෙන අවස්ථාවේ සංයෝජන ඇති වෙන හැටි හොඳට අනුංග දෙයක් තියා බලන්න වගේ බලානිදීම තුලින් පටිච්චසමුපාදයේ තියෙනවා. චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. ආර්යංශයේ ධර්ම වැඩ කරන හැටි තේරුම් ගැනීම. එතනින් ගියා වංශක ධර්ම වැඩ කරන හැටි තේරුම් ගැනීම බොහොම ගැඹුරුයි. ඒක පිළිබඳ වාදයක් ඇත්තේ නැහැ. මොකද සරුවජන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා ගම්භීරංචායකෝ ආනන්ද ඉදන් පටිච්ච සමුප්පාදෝ මේක පටිච්ච සමුප්පාදේ ගැඹුරුමයි. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද තමන්ම මේක අනන නිසා. එකක් සිද්ධ වෙනවා ඒ ඇනිල්ල, ඒ ඇවිලිල්ල, ඒ පටලැවිල්ල පොඩ්ඩක් නතර කරන්න කිව්වේ. නතර කරලා මට ලැබිච්ච අවස්ථාවේදී මම මේ මේ විදිය දුම් කරදර කංගතුළු ආදීනව වින්දා දැන් පටලැවිල්ල නතර වෙච්චාම මට මෙන්න මේ විදිය පහසුකම් ලැබෙනවා කියලා තමාම තේරුම් ගන්න. තමන් තේරුම් ගන්න හිතා ගන්න ඕනේ මේන් නතර ලබ. ආය මාත්‍යට ඇති නොවන තාලෙට. මේ මතු මැත්තේ වීරියකින් ඒ වගේම ප්‍රඥාවකින් යුක්තව මේක කෙලෙස් එක්ක සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ආන්නේ වැඩපිළිවෙලක් මිනිහෙකුට කරන්න පුළුවන්ද කියන එක සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා හිතලවත් තිබුණා. ඔක්කොම හේතුව එක්කෝ Tamange මේ සංයෝජන ඇති වෙන හැටි දැක ගන්නට වෙනම චීන කණ්ණාඩියක් ඕන වෙයි. වෙනම දෘෂ්ටි කෝණයක් අවශ්‍ය වෙයි. එහෙම දැක්කත් ওই සංයෝජන ධර්ම නම් කවදාකවත් වදනදී අත අරින්නේ නැහැ. ඒ නිසා දැකීමෙන් නම් කවදාකවත් උච්චර සාන්තියක් හම් වෙයි කියලා තේරුම් ගන්න එකත් මහා මාර්ගය. ඊට පස්සේ එවැනි දැකපු කෙනා සංවේද ධර්ම ආයේ ඇති නොවන ආකාරයට තලන්න පුළුවන් එකක් කියලා නම් කවදාකවත් හිතුවේ නැහැ. අද මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කතා කරන දේවල් දිහා බලනකොට තහදිලිවම පේන්න තියෙනවා ඔක්කොම ඉන්නේ මේ සංයෝජන ධර්ම තමයි රජ කරන්නේ. සංයෝජන ධර්ම අනුව තමයි කටයුතු සිද්ධ වෙන්නේ. විනය නීති නිච්චි මේ සිවිල් නීති හැදෙන්නේ. නිසා ඔක්කොම මේ සංයෝජන ධර්මට ඉඩ තියලයි ඒ තම තමන් ඉතුරු කාරණා කරගන්න. බොහොමත්ම කලාතුරකින් කෙනෙක් තමයි සංවේද ධර්ම කඩන්න පුළුවන්. එහෙම කඩවට කඩුවට පස්සේ ලෝකේ දර්ශනය වෙනස් වෙනවා. ඒ වගේම තමන්ට තියෙන බාධක, කරදර, ඒ වගේම ආදීනව සම්පූර්ණ වෙනස් දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් කියන එක ඉක්ඳක් බයයි. මේ දර්ශනේ පෙන්වන්න හදන කොටත් කියනවා මේක කෙරෙන්නේ නැති වැඩක් ඔය කතා කරන්න කිය. ඒ පුදුම විදිහට හරියට මේ කූඩල්ලෙකුට ලුණු ගැහුවා වගේ මූණට දඩල්ලෙලක් විරුතුහම පැහිරිවිසි තහම මූණ අඹුල් කරගන්නවා වගේ පුදුමාකාර ගතියක් වෙන්නේ. මේ දර්ශනේ මේන්න මේ ආකල්පේ ඒ කියන්නේ සංයෝජන වලට බයි මේ සංයෝජන දැකීම මහා අපලයක් සංයෝජන ධර්මී නොකට යුක්තක් අසුභයක් අවමංගල්‍යයක් කියලා හිතන කෙනෙකුට කවදාකවත් යෝගාවචරය කියන්නේ නැහැ උන්දර කවදාකවත් බුද්ධ පුත්‍රෙක් වෙන්නත් බෑ. බුද්ධ පුත්‍රෙක් වෙන්න නම් සංයෝජන ධර්ම දැකිය යුතුයි. ඒකයි මෙතනදී කියන්නේ මුනසපරම් බික්කවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අධ්‍යාත්මික බාහිර හේතු ආයතනෙසු. ඒ කායේච පජානාති මේ කාය කියලා කියන්නේ මොකද්ද? අර සංයෝජන වලින් තොර වෙච්ච මිනිස්සේ උත්තමයන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමක් කාය දිහා බලන්නේ කොහොමද? අන්නේ දාලේට අපි සංසාර පැත්තම දකින්න බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න අර ආර්ය දර්ශනේ පැත්තම බලන්න පුරුදු වෙන්න ඕනේ. පුළුවන්. යුත මේ වශයෙන් චින්තා මේ වශයෙන් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් පුළුවන්. ආනේ විදිහට කය දැක ගන්න ඕනේ. ඊගාවට පොට්ටබ්බේ උපදාන. ඒ කය ඇවිල්ලා දේවල් හැපෙනවනේ. වැදෙනවනේ. මේ ගැටීම් සිද්ධ වෙනවනේ. ආනේ ඒකත් අපි මේ මේ ලෝකේ උත්පත්ති කාලේ හය බාතවරණ කාලේ තේරුම් ගත්තා වගේ මේ රස්නිය, මේ සීතල, මේ හයිය, මේ වාතය මේ ඒ ඔක්කොම එහෙම දැනගන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි කොහොමද සංයෝජන ධර්ම දුරු කරා වූ ප්‍රතිපරිසම්වදේ තේරුම් ගත්තා වූ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා උත්තරමන් වහන්සේ නමක් මේ ධර්ම දිහා කොහොමද දකින්නේ? ඊටත් වැඩිය බොහෝමත්ම අභියෝගතර ප්‍රශ්නේ තමයි යංච සතුපයම් පරිච්ඡ උප්පත්ති සංයෝජනං පංචපජාන. මේ දෙකේ ගැටීම නිසා උපදින්නා වූ යම් සංයෝජන ධර්ම කොටාවක් වෙනවා. ඒකත් දැනගත යුතුයි. ප්‍රහාණය කරන එක පස්සේ මෙන්න මේ දෙකේ පටලැවිල්ල නම් ප්‍රධාන වශයෙන් බලපාන්නේ හිල්වතාවට. සිල්වත හදන්න හොටන් අර ගන්නවා මේ සීලේ හරියස්සගෙන යන්න ඕනෑ කියන වගේ යම් අදහසක් ඉදිරිපත් වුනොත් ඔලමල තාලෙට ඒ සංයෝජන දුරු කරලා අයින් තෝනේ කියන පදනමක හිටියොත් ඒ පුද්ගලයාට කොහොමඩක් අබ්බයාල විෂ වැඩිච්ච ඊතලයක් සහිත බුද්ධලයා විෂ ඊතලයක් සහිත විෂ සහිත ඊතලයක් සහිත බුද්ධලයා මේක මේ විද්‍ය කොයි දිශාවෙන්ද ඊතලේ මොන විෂද තියෙන්නේ ගුරා කවුද ඌව බල බල ඉන්නකම් විෂ ඊතලේ අයින් කරන්න එපා කියන කප්පරපත් වෙනවා එනිසා යෝගාවචරය ඊට වැඩිය උප ප්‍රායෝගික මට්ටමකටපත් වෙනවා යංශ තදු භයංශ තදු භයං පාටිච්ච උප්පජ්ජේ සංයෝජන පංචපදාන. මේ සංයෝජනේ ඇති වෙන හැටි සංයෝජනේ වල මැද අග හොඳට දැක ගන්න. දැක්කේ නැත්නම් කවදාකවත් හොඳයි තරම් දාන්නේ. අර හිඟන්නගේ තුවාලේ හොඳට වණ වෙලා වැඩියෙන් මැස්ස යහුවොත් තමයි හොඳට සම්මාදම හම්බෙන්නේ. හොඳට හිඟමන් හම්බෙන්නේ. තුවාල හිඟන්න කැමති නෑ. තුවාලේ සනීප කරගන්න. අන්න ඒ වගේ මේ සංසාර ආසාව තියෙන, නිත්‍ය සංඥාව තියෙන කුමාර සැප පිළිබඳ අදහස් ඇති මේ මම මාගේ අදහස පෝෂණය කරන කෙනා මේ සංයෝජන වලට අනියම් ප්‍රේමයක් තියෙනවා. නිසා සංයෝජන දැකලා ඒව දුරු කරන්ට කටයුතු කිරීම බොහොම කටුකතර විදියට හිතෙනවා. ඒ වංචනික ධර්ම. මේ එක්කෙනෙක්වත් අපට ඒවෙන් තොරයි කියලා කියන්න බෑ. හැම වෙලාවෙම මේවා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හැමදාම බණ අහන්න වෙනවා. හැමදාම ධර්ම සාකච්ඡා කරන්න වෙනවා. හැමදාම බුදු සුවඳ අවශ්‍යයි. හැමදාම සංඝ සුවඳ, ධම්ම සුවඳ අවශ්‍යයි. ඒ මොකද හැම වෙලාවෙම මේක පුරුද්ද තියෙන කොහොමෙන් හරි. ඉස්සලා හැරලා මේ සංයෝජනත් එක්ක ඒ හොද හොද මඩේ දාන වැඩ පිළිවෙලා. මේකයි වට්ටි කියලා කියන්නේ මේකයි මේ සුලිය. සංකාර කියලා කියන්නේ මේකයි. ඒ නිසා මෙතනදී පුදුමාකාර මේ වාගේ නෑදෑයෝ අතහැරලා වස්තු අතහැරලා කැප වෙච්චි පේවිච්ච පිළිසෙට බුදුරජාණන් වහන්සේ ඒකට ඇති ක්‍රම වේදය. ඊටාත්ම තාර්කිකයි ඒ විතරක් විතරක් මේ ඊටාත්ම ප්‍රායෝගිකයි ඒ වගේම ප්‍රතිබල වෙන්නලා කියන එක කියන හරපා. මෙන්න මේ අමාරු සංයෝජන ධර්ම ඇතිවීම ඒ සංයෝජන ධර්ම දැකීමේ වටිනාකම ඒ දැකීම තුලින් මත්යේ ආය ඇති නොවෙන ආකාරයට ඒ ඒ ප්‍රශ්නේ ආපු පාර දිගේම ඉදිරියට යෑමේ පිළිතුරු හොයා ගැනීමේ වැඩපිළිවෙලදී ලේසිම ద్వාරය තමයි කාය ద్వාරය. ඇහැට වැච්ච රූපයක් එනිසාට ගත්තා වූ මේ සංයෝජනයක් ඉතාමත්ම යොසුලයි. ඉතාමත්ම සංසාරයට බරයි. ඉතාමත්ම වංචනදායක වලින් ගහනයි බහුලයි. ඒ නිසා දැන ගැනීම ඉතාමත්ම අමාරුයි. මුලින්ම සුතුමේ වශයෙන් නම් ඊතර ප්‍රශ්නයක් නැහැ. චින්තාමේ වශයෙන් ටිකක් අමාරුයි. ප්‍රත්‍යක්ෂ බොහෝමත්ම අමාරුයි. ඊගාට සෝතද්්වාරේ. අපේ කාලේ අවදීන් ගත කරන කාලේ වැඩියක්ම අපි අහුවෙලා සංයෝජන ඇති කරන්නේ ඇහෙන්. ඒකයි මේ අවදි භාවයක් කියන එකක් අපි කතා කරන්නේ ඇහැ ඇරිලා. ඒ ඇහැරිලා නැත්නම් ඉතින් මරුණා වාගේ තමයි. ඒ පුද්ගලයා ඇහැ ඇරලා බලන්නේවත් නැති මට්ටමකට පත් වුණා නම් ඉතින් ජීවත් වුණත් වැඩක් නැහැ වාගේ. ඊගාවට කනේ ඒකයි මේ තනිය ඉච්චාම පාළු වෙච්චාම මේ සමහරුන්ට අඩු ගන්න කේන්ද්‍රික ගාවක් ඉන්න ඕනේ. ඒ මොකද Taman ගේවත් සද්ද ඇහුනේ නැත්නම් හරි පාළුවා. ඒ සද්දේ ඇහෙනකොට තමයි අපි පිරිසක් මැද ඉන්නවා මමත් මිනිහෙක් මමත් කෙනෙක් කියන தත්ත්වේ විතරෝම ආරූඪ වෙන්නේ සද්දෙන් තමයි. ඊගාවට නාසයෙන් ගඳ දුවන දිවට රස, කයට පහස. මෙන්න මේවායි මේ කයට පහස කියන තැනේදී මේ ගැටේ ගාක්ම තනුක වෙලා තියෙන්නේ. මේ සීතෝර ගන්න. ඒ මොකද ඒක මේ අභිධර්ම පැත්තට දානකොට ඒක විස්තර කරන්නේ ඇහි ඇති වෙන්නා වූ මේ චක්කු විඥානීය කවමදාකවත් මේ සුඛ දුක්ඛ මේ වේදනා පහල කරන්න උපේක්ඛාමයි පහල කරන්නේ. ඒක ඇහෙන් රූප බැලුවට නඩු දාන්න බෑ. ඒකෙන් මෙහෙම මෙහෙම වෙනවා කියලා කියා ගන්න බෑ. මොකද උපේක්ෂා වේදනාවක් එන්නේ. ඒක අර්ථන නාදී දිව. නමුත් කයට ආපුවාම කය ඒකාන්තයෙන්ම කෙලින්ම සුඛ වේදනා දුක්ඛ වේදනා උපායක උපේක්ඛා වේදනා කියන මේ තුනම දෙන නිසා කායයට වැදෙන පොට්ටබ්බේ හරියට කිනිහිරයකින් කුළු ගෙඩි කිනිහිරයක කුළු ගෙඩියෙන් තලන්නා වාගේ කියලා හරියටම ඒ ප්‍රසාද රූපයට ඍජුවම පොට්ටබ්බේ වගේ. එයිචාම එතනම ඒකේ සැප දුක පේනවා. ඒ නිසා රජ කෙනෙක් වද දෙන්න ගියාම වද දෙන්නේ මේ කාය ප්‍රසාදේ තමයි. ඇහැට ඇන්නත් එතන රිදෙන්නේ කාය කාය ප්‍රසාදයයි. කනට ඇන්නත් එතන සිදෙන කාය ප්‍රසාදේ නිසා කායට තමයි වද දෙන්නේ. මොකද ඒක හොඳට සැප දුක පෙන්වනවා. ඇහැට රූප පෙන්වුවාට ඒක එතුවෙන ආ වූ මනෝවිඥාණය තමයි ඒ රූප දිහා බලලා ක්ලාන්ත වෙන ගතියටපත් වෙන නමුත් ඇති වෙන පළවෙනිම ඇති කරන්නා වූ චක්කු මේ විඥාණය නම් උපේක්ෂාකාරයි. නිසා ඇහැට රූප පෙන්ලා මරන්න බෑ. කනට ශබ්ද අසලා මරන්න බෑ. නමුත් කයට ඇනලා මරන්න පුළුවන්. ඒ මොකද මේ කය අපි සාමාන්‍ය පුතර්ජන භාවයේදී එකිනෙකා වෙන් කරලා හඳුනාගන්නේ කයෙන් තමයි. ඒ කය තමයි උස දිග මහත පළල ඔක්කොම අන්නේ කය තමයි. ඒ නිසා කයේදී ඇතිවෙනා වූ මේ සංයෝජනාන වැඩපිළිවෙල ඇයේදී ඇති වෙනාට වැඩිය එලිපිට සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා සෑම විපස්සනා භාවනාවක්ම කායනුපස්සනාවෙන් තමයි පටන් ගන්නේ. මේ කායනුපස්සනාව කියලා ගත්තාට පස්සේ ඒකට මේ ඉරියාපත පබ්බ සංගමේ සංපජඤ්ඤ පබ්බ ආනාපාන සති පබ්බ නවසීවතිකාය ඒ වගේම දෙතිස් කොන පොතෙන් කොටස් කඩා බැලීම ආදී ඉස්තර වශයෙන් අපි ඉගෙන ගත්තා මේ කායන පසන කොටේ. අන්න ඒ එක එකක් මේ භාවනා කර්මස්ථාන වශයෙන් දීපු දේවල් ධම්මායතනයට ආවට පස්සේ ඒ චක්කාය ආයතනයේ වශයෙන් අරගෙන පොට්ටබ්බ රූපයේ වශයෙන් අරගෙන එයින් උපන්නා වූ සංයෝජන ධර්මවලට බෙදලා පෙන්නකොට අර කායනුපස්සනාවේදී ගුරුසුවට පෙන්නපු දේ පිළිබඳව ගැඹුරක් ධම්ම ධර්මානුකූල විචාරයක් දැන් මෙතන ඉදිරිපත් කරන්නට බුදු දානවාසේ අවස්ථාව ගන්න. එතනදී කියන්නේ කායේච පජානාති පොට්ටබ්බේච පජානාති එතකොට කායේච පජානාති කිව්වම අපි මේ මනුස්ස කය ස්ත්‍රී පුරුෂ භාවයට බෙදලා ගිය උස මිටි භාවයට බෙදලා ගිය කළු සුදු භාවයට බෙදලා ගිය මේ කය. ඒකේ මෙතනදී අනුන්ගේ කයක් ගන්නවට වඩා අධ්‍යාත්මික බාහිර සෝ ආයතන වල කියනකොට ඉස්ලාම අධ්‍යාත්මික ආයතනය තමයි ගන්න. අධ්‍යාත්මික කාය ආයතන. මේ කාය ආයතනය අරගත්තට පස්සේ සාමාන්‍ය ලෝකයා විවහාර කරන හැටි තමයි අසවල් ಜಾති, අසවල් වර්ගයේ කළු සුදු ආදී වශයෙන් ඒ පෙන්නන තව කෙනෙක් නැති වෙච්චාම පත්‍රය දමන දෙන්න අවසාන වලට අන්නේ මේකයි දත් මෙච්චරක් තිබුණා කොණ්ඩ මෙහෙම තිබුණා එහෙම තිබුණා කියලා අන්න ඒක <clears throat> විවහාරමක්. නමුත් ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් ධර්මයේ පැත්තෙන් ගැඹුරින් බලනකොට මේක හතර මහ භූතය කියලා තමයි පේන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් බලන්ත ආරාධනාවක් තියෙනවා. ඒ කියන්නේ මේ භාවන මධ්‍යස්ථාන ගිහිල්ලා තිසරණ සම්මන් ගිහිල්ලා සිල් සමාදන් වෙලා කමඨහන ආයතන කළ ඇරගෙන ඒ මතු මතේ භාවනා කරන කෙනාට හැඟීමක් තියෙන්න ඕනේ දැනීමක් තියෙන්න ඕනේ මේ ධර්මානුකූලව බලනකොට මේ කාය වශයෙන් හඳුන්වන්නේ පඨ වියාපෝ තේජෝ වායෝ කියන මේ හතරක්. ඒ හතරේ අර අපි කියවනේ චක්කායතන සෝතායතන ධානායතන ජීවායතන කියනකොට චක්කායතන තාම අමාරුයි තේරුම් අරගන්න ඊගාට සෝතායතනය මේ ටිකක් ලේසියක් තියෙනවා ආදි වශයෙන් අන්න ඒ වගේ මේ ආපෝතේජෝ වායෝ පඨවි කියන හතරෙම වායෝ ධාතුව තමයි පහසුම ආපෝ ධාතුව තමයි අපහසු මේක යෝගාවචරයට දී ඇති தත්ත්වයක් යෝගාචරයේ ධර්මයෙන් හෝ තීන ශක්තියක් පිටට අවශ්‍ය කරන්නේ ඒක සරුවචන් වහන්සේ ඇතුළු මේ අධ්‍යක්ෂකව ඇත්තන්ගේ මේ රේකම දාරුවා ඒ නිසා මේ පාඨ වියාපෝ තේජෝ වායෝ කියන හතරේ වායෝ ධාතුව තමයි කාය අනුපස්සනාවට යන කෙනාට ඉස්සරලාම හැදෑරීම සඳහා ඉදිරිපත් කරන්න. ආනාපාන සති භාවනාව කළත්, එනතම් බිම්බිම හැකීම් භාවනා කරත්, ඒ වගේම සක්මන් භාවනාව කළත්, ඒ වගේ හුඟක් වෙලාවට චලන, ඇදීම්, තෙරපීම්, කම්පන මේවා තමයි ඉදිරිපත් වෙන්නේ. ආනේ ඒක මතටයි අවධානය යොමු කරන්නේ. මොකද උණුසුම් තේජිල් ගති තේරෙන්න ගොඩක් වෙලා. බර හැලු ගති තේරෙන්න හුඟක් වෙලා යනවා. මේ මේ ඇලන බඳන වැగిරෙන ගති තේරුම් අරගන්න හුඟක් වෙලා. ඒ නිසා අර චලනය හොඳ ලේසි. ඒ චලනය ආනාපානයට යනකොට මේ වායු ප්‍රවාහයේ චලනය නිසා ගැලීම නිසා ඇතිවෙන්නා වූ පොට්ටබ්බේ හැපීම තමයි වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් වෙන් කරලා පෙන්නනවා ඒ මේ ධර්මානුකූල වචන මාලාව. පින්මී නැතිව ගත්තත් මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි අපි ඉදිරිපත් කරගන්නේ. එන්න මේ වායෝ පොට්ටබ්බ ධාතුවට හිත යොදන්න කියන එක තමයි කමට හම් දෙනවා කියලා කියන්නේ. ඒ මොකද මෙතනදී අර මූල ධර්ම සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය අපි දැක්කා කියවුවා මුතං මුතතෝ සංජානාති අසුත අසුතඥය මේ වගේ ආගමික හැඟීමක් නැති ආධ්‍යාත්ම හැඟීමක් නැති ආර්ය පරිශ්‍රයෙන් නොපෙළඹිච්ච කෙනා සත්පුරු සාස්ත්‍රයක් නැති සත්පුරු ධර්ම නොදන්න කෙනා මේ මුතය නාසයෙන් දිවෙන් කයෙන් ලබන්නා වූ පහස ඒ අඳුනාගන්න මුතං මුතතෝ සංඤිත්වා මුතං මඤ්ඤති. ඒක මඤ්ඤනා කරනවා. ලැබිච්ච මුතය හැපීම කායේ ලැබුණා වූ ස්පර්ශය ඒක මඤ්ඤනා කරන තණ්හා දෘෂ්ටි මාන වශයෙන් මොකද මේ බුද්ධල කාමයේ වදුරු කරලත් නැහැ දුරු කරන්න පෙළඹිලත් නැහැ එතකොට මුතං මඤ්ඤති මේක මුතයයි මම මේ වෙලාවේ විඳින්නේ රස වින්දනය කරන්නේ නැත්නම් කායයට ලැබිච්ච පහස වින්දනය කරන්නේ සුඛෝපභෝගී දෙයක් පහස ලබන්නේ කියලා ඒ මුතය මඤ්ඤණා කරනවා නැත්නම් මුතස්මින් මඤ්ඤති ඒ නැත්නම් හිතනවා මම අහවල් කෙනා මට මෙහෙම සැපක් ලැබුණා මහනේ තිබුණ පාරණ පිනක් නිසා මම බොහොම පින්වන්තයි මම බොහොම උපනිෂේ සම්පත්ති සහිත කෙනෙක් ඒ නිසා මට මෙවැනි જાති සැපයක් ලැබුණා කියලා ඒ සැපයෙන් මේ වෙන් කරලා කල්පනා කරනවා එහෙ නැත්නම් දුකක් හම්බෙච්ච ලාව මේ වගේ මට මොකක් හරි මම අගනරක වෙලාවක් ඕම් බලමු අනිත් ඔක්කොටම සැප ලැබෙති මට විතරක් දුකක් ලැබුණා කියලා ඒ ලැබිච්ච දුක්ඛදායක ස්පර්ශය තමන්ගේ පරිබාහිර එකක් කරලා මේක මට ලැබුණේ මගේ මේ නරක වෙලාවට නැත්නම් හොඳ වෙලාවට ආදි වශයෙන් එහෙම කල්පනා කරනවා ඊගාවට මුතං මේති මඤ්ඤති. එහෙම නැත්නම් හිතා ගන්නව නෑ. මේක මට මගේ පහසක්. මට උරුම දෙයක්. අනුන්ට මේක අපනේ. කාමීත්‍යචාරය ගැන කතා කරන කියන්නේ තමන්ට කැප කාම වස්තු සේවනය කරන්න ප්‍රශ්න නැහැ. අකප අහිමි කාම වස්තු සේවනය කරන්න එපයි කියනවා. ආනියෝතු බලනකොට මේ මට මේවා කැප දේවල් මේවා කවුරක්වත් මේක දකින්නත් හොඳ නැහැ ගඳ බලන්නත් හොඳ නැහැ රස බලන්නත් හොඳ නැහැ අත ගන්නත් හොඳ නැහැ කියලා මේ මේ සුඛභෝගී වස්තු අල්ල බදා ගන්න ගැතියක් තියෙනවා. මේක මගේ මගේ පරිපාලනය අරදී මගේ අධීක්ෂණය අරදී කවුරක්වත් එක්ක බැංගිලි ගන්න කියලා ඒ වස්තුව හේතු කරගෙන ඒක මේ මගේ කියන හැඟීම අරගන්න මේ වෙනකොට මේක පිළිබඳ අභිනන්දනයක් පහළ වෙනවා එක්කෝ මේ වස්තුව නිසා මම හොඳ නරකයි කියලා නැත්නම් මම හොඳයි මේ වස්තුව හොඳ නරක වශයෙන් තෝරන එහෙම නැත්නම් වස්තුව මගේ මේ පහස මගේ ආනෝ විදිහට මේ කියන එක ක්‍රමයක් නිසා කොහොමඩක්වත් අන්තිමට කෙලවර කරන්නේ తත්‍ර తත්‍රා අභිනන්දනය අපායට ගිය එක අපායේ බැඳෙනවා කියලා කියනවා. ඒක මරනකොට හරි බයයි. අපි හිතනවා වැල් ගැඩවිල්ල වෙච්චාම මහා දුකක් වෙනවා. නමුත් වැල් ගැඩවිල්ල මැරෙන්න කැමති. ඌට කැමති ඒ කුණ කකා පහත වෙලා ඉන්න. ඒ වගේම කුලවන්ත මේ කුලහීන කියලා දෙකක් තියෙනවා. අපි හිතනවා කුලහීන හොඳ නෑ කියලා කුලවන්තයන් හිතනවා. කුලහීනයන් හිතනවා කුලවන්තයන් වීම හොඳයි කියලා. නමුත් කුලහීනයයි කියලා මැරෙන්න කැමති. ඒ කුලහීන භාවයේ දීර්ඝාෂ කැමැති. මෙයාගේ අහුමුනේ මොකද්ද? ඒක අභිනන්දනය තමයි කියන්නේ. ඒ අභිනන්දනය කරන ක්‍රම ටික තමයි ඒකෙන් හිතනවා, ඒක හිතනවා, ඒක මගේ කියලා. මේන මේ විදිහට හිතනකොට බුදුහාමුදුරු කියනවා අපරිඤ්ඤාතං තස්ස හේතු වදා. සංකීත හේතු අපරිඤ්ඤාතං වදා. මේ හත් ඇත්ත ඇති හැටි නොදැක්ක නිසා මේ දේ වෙනවා. මේක වැරද්දක්වත් කාගාවත් මේ ඇඟිලි ගැසීමක් නිසාවත් වෙන දෙයක් නෙමෙයි මේක තමයි සංසාරිකය. මෙන්න මේ විදිහට අභිනන්දනය කරලා එතනින් සංයෝජන ධර්ම පටලවි ආකාර 10ක් ඇති වෙන්න පුළුවන් සංයෝජන 10ක්. ආනේ සංයෝජන 10 ඇති නොවෙන්න නම් අපි මේ කමඨහන් වශයෙන් ගත්තා වූ මේ වායෝ පොත්හබ ධාතුව කුමන ආකාරයකින් භාවනාවට නැංගිය යුතුද කුමන ආකාරයේ ආර්ය පරිේශනයක් මේ සඳහා කටයුතුද මේක ගැන කියන්න ගියාම එතෙන්දී ආචාර්ය මතය අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ පන්ති අවශ්‍ය වෙනවා. උපදේශ නැතුව එතනදී මේ මෙහෙම කියොත් සංයෝජන ධර්ම පහළ වෙනවා. ඒ නිසා මම මෙන්න මේ විදිහට කියලා සංයෝජන ධර්ම දුරු කර ගන්න පුළුවන් වෙයි නැති කර ගන්න පුළුවන් කියලා මේක අපේ මේ ලෝකේ කිසිම සතෙකුට කවමදාකවත් Taman වශයෙන් කල්පනා කරලා ගන්න බැහැ. ගන්නද පුළුවන් එකම කෙනා තමයි තරුවත් යන වහන්සේ. උන්වහන්සේට දා බොහොම වැඩමුදි කල්පනා වුණා මේක දිහා බලන්න ඕනේ. ඇති හැටි දකින්න ඕනේ ඇති. ඊට පස්සේ ඇති වෙන විනය ජනතාව වශයෙන් මේ 5000 කල් පවතිනවා කියන සාසනය පහළ වෙන කිසිම කෙනෙකුට මෙන්න මේ සංයෝජන ධර්ම මේක දැකීමෙන් දුරු කළ යුතුයි. දකින්නේ මෙහෙමයි කියන ඥානෙ කවමදාකවත් පහළ වෙන්නේ. ඒක සාරවත්ඥ විශේෂඥ ඥානය. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒකට අවශ්‍ය වෙන ක්‍රමවේදය අර ඊටා ප්‍රවේශමේ තේරුම් ගන්න. ඉතින් මේ තේරුම් ගැනීමේදී විවිධාකාර මූල ධර්ම ප්‍රශ්න, ගුරුකුල වාද, එක එකනාගේ අභිරුචි, ඒ වාගේම ලැබෙන ලැබෙන ප්‍රතිඵල නිසා විශාල අවුල්ජාලයක් අද තියෙනවා. මේ ථේරවාද බුද්ධ ආගම් භාවනා මධ්‍යස්ථානවල පවා. නමුත් ඒ අවුල් මැද වුණත් කමක් නැහැ. පටන් ගන්න පටන් ගන්න ටික ටික ටික ඇතුළට යනකොට ඕකම තමයි අන්තෝ ජටා බයි ජටා කියලා කියන්නේ. ওই ගැටුම් ඉබේම ඉගෙන ගතියක් වෙනවා. දිග්ගට උත්සාහ කරන කෙනාට. කතා කතා එතන එතන දම දමා යන කෙනාට නම් ඉතින් ඒක මහ වෙහෙසක්. හැමතැනම ලින්ක් අපන මිනිහට කවදාකවත් උල්පත අහුවෙන්නේ නැහැ. එක ලින්දක් අල්ලන්න ඕනේ හොඳටම වතුර තියෙන තැනට. මේක එක දිගට යන්න ගලට වෙනකන් යන්න. යන්න යන්න දුෂ්කර බව තමයි තේරෙන්නේ. නමුත් ඒ පුද්ගලයා විතරයි උල්පතට ළඟා වෙන්නේ. ඉතින් මේක තමයි කියන්නේ පඤ්ඤාවත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ප්‍රඥාවන්තයින්ටයි මෙතන මේ ධර්මයේ කැපේ. ධර්ම දේශනා වෙලා තියෙන ධර්ම රසයේ තියෙන ධර්ම ඕජාව තියෙන ඊයතිල යන්න පුළුවන් ඉන්නේ අනිත් එක නැති নানা ආකාර කර්ම හේතු දක්වමින් අය ඒකේ පසුබාන ඒගොල්ලෝ හිතනවා මේ හේතු කරුණු මට විතරයි පුළුවන් මම දක්ෂයි මම යන්තම් ගැලවුණයි කියලා අර එක දවසක් අර බොහොම දක්ෂ පසු කාලේ දක්ෂ වෙච්ච හාමුදුරු කෙනෙක් අපි ලොකු සාන්ත කියන්නේ ඒ සාන්ත ප්‍රකාශනය කරලා තියෙනවා ඒ සාන්ත හොඳටම භාවනාවෙන් උග්‍ර තැනකට ගියා උග්ග ගන්න කියලා හොඳ වෙලාවට බඩේ අජීර්ණයක් ඇවිල්ලා භාවනා නැත කරන්න උනායි කියලා නැත්තම් සෝවාන් වෙනවා බුදු වෙන්න හම්බෙන්නේ නැහැ. මේ ලොකු සාන්තේ hina වෙනවා. එයා ඒ අපසි හුඟක් තක්ෂර ගුරුවරයෙක් වහකට පත්‍රා. අන්තිම හොඳ වෙලාවට ඉදිද්දි බඩේ බඩේ කක්මක් ඇවිල්ලා භාවනා කරනවා. මුතු උනා නම් ඒ ගිය ගමනේ හැටියට මම එකපාර සෝවාන් වෙන්නත් ඉපදෙන්නා කියලා පුදුම බයක් තිබිලා තියෙනවා සෝවාන් වෙන්න. මේක අපිට හිතනකොට හිතන්නේ අනුන්ට සිද්ධ වෙන්නේ අපිට ඉද්ද නොවන જાති හිරු කතාවක් කියලා. නමුත් භාවනා කරන හුඟ දෙනෙකුට ධර්ම ඇති සැටිය දකින්න කොටත් පයක් ඇති වෙනවා. සහලවන. තුල හිතන්නේ අර ආයිස්කා අද මේ සීත සී වායු කරණයේ වායු සමනය කරපු කාමරයක ඉඳගෙන ඈත තියෙන තිරයක දකින්න වගේ බොහෝම තර පහසුට ඉඳගෙන බලන්නයි. හිතන්නේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ තමන්ගේම කයමයි. ඒ කයේ කොටසක් මේ පරිශයේ ලක් වෙලා තියෙනවා. ඒකේ අගමුල දකිනකොට කුලමෙදාක දකිනකොට ඒ වාචයේ කලඹනයක් ඇති වෙන්න පුළුවන්. කලඹනයක් අවස්ථාවක් දැක්කේ නැත්නම් වාදයක් ඇති බෑනේ. ඒ වාගේම පොට්ටබ්බයි මේ වායෝ පොට්ටබ්බ ධාතු ක්‍රියාත්මක කරන්නේ මොනවද? ඉතුරු තුන තමයි. පාඨවිය ක්‍රියාත්මක කරනවා. තේජෝ ධාතු ක්‍රියාත්මක කරනවා. ආපෝ ධාතු ක්‍රියාත්මක කරනවා. යම් කෙනෙක් කියනවා මම පාඨ වායෝ ධාතු පමණක් දැක්කයි කියලා කවදාකවත් වෙන්නේ නැහැ. අහසෙත් එන චිත්‍ර අඳින්න පුළුවන් වෙයි මේ කන්වස් එකක් නැතුව. වායු ධාතුව නලවන්නේ පඨවි ධාතුව තමයි. වායු ධාතුව හොල්ලන්නේ උණුසුම් සිත්පත් ගතිය තමයි. වායු ධාතුව පෙන්වන්නේ මේ වැగిරෙන පිටු කරන ගතිය තමයි. ඒ නිසා එව්වා පෙන්නකොට වැగిරෙනකොට පිටු කරනකොට උණු කරනකොට ඒ එක එකට සැප පාසුකම් දීලා බෑන් එකක් හයි කරන්න ඕනේ වායු සමනය කරන්න ඕනේ. ඒ ඔක්කොම දෙන්න පටන් අරගත්තොත් ඉතින් තේරෙනවා මේ යන්න හදන පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා හකා යන තාලෙන් තේරෙනවා. ඒක නිසා බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ යම් ආකාරයකට යම් කිසි කෙනෙකුට මේ ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය කරන ආ වූ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම දියුණු කරන්න ඕනේ නම් මේ කය පුදන්නලා හැදෙන්න. කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති. අපේක්ෂාව දුරු කරන්න. මේ කයට ආසා කරනවා කියලා කියන එක නිවනට බාධායි නමුත් කාය නැතුව යන්නත් බෑ. කරත්තයක් බැලලා ජීවත් වෙන මාස ගුණාට සලකනවා. එහෙම නැත්නම් මේ ගුණා කරත්තය අදින්නේ නැහැ. ඒ නිසා කායයට අවශ්‍ය ප්‍රයෝජනෙ සලකලා සලකනවා. ඒ කියන්නේ අපි මේ වායු ධාතු වෙන් කරන බලන්නේ. ඒක නෙමෙයි පාඨවි ධාතු ක්‍රියාත්මක වෙන්නේ. ඒක බලනවා මිස ඒවා ක්‍රියාත්මක වෙලා උත්සන්න වෙලා එනකොට ඒවට ඔක්කොම පිළියම් කරන්න පටන් අරගත්තොත් ඒක ඉතින් මේ කරන කරන තොවියක් නෙවෙයි. එනිසා වායෝ පොට්ටබ ධාතුව තේරුම් ගන්න හදන කෙනා අර ආකාරයට සංයෝජන ධර්ම ඇති නොවන තාලෙට පායෝ පොට්ටබ්බ ධාතුව තේරුම් අරගන්න. එහෙම නැත්නම් කායන පස්සනාවේ ආනාපාන සති හෝ පිම්බීම ඇකිලිම හෝ වෙන භාවනාවක් කරන කෙනාට අනිවාර්යයෙන්ම විදර්ශනා උපදේශ ටික හොඳට පිළිසිතුව තේරුම් ගන්න ඕනේ. තේරුම් නොගත්තොත් මේ ඔය බලාපොරොත්තු වෙනා විපස්සනා ඥාන පහළ වෙන්නේ මේක සම්බන්ධයෙන් බොහෝ ලස්සන විග්‍රහයක් මේ ඒ කර්මස්ථානාචාර්යවරු අදලා පෙන්ලා දීලා තියෙනවා. ඒ මොකද මෙච්චර මෙහෙම බණ කිව්වත් පැය ගණන් මූලික උපදේශ ලබා දුන්නා. කොයිම තැනකදී හෝ ධර්මයේ ඉස්මතු වෙනකොට යෝගාචරය පස්ස ගන්නව දුවන. එනිසා මේ දුවන වෙලාවේදී අල්ලලා නතර කරලා හොඳයි හොඳයි යෝ කොහොම තමයි බය වෙන්න එපා. හිත නරක් වුණයි කියලා වැරදුණයි කියලා හිතන්න එපා. මෙන්න මේකයි මේකට විග්‍රහය කියලා අන්න එතනදී ඒ බුද්ධලයට ආප්තපද කියලා දෙන්න වෙනවා. මෙන්න මේ මතුරීම මතුරන්නේ තියෙන්නේ. නැත්තම් මෙන්න මේ පිළියම කරා. ඒව ආපහු යන්න එපා. ගියත් කමක් නැහැ. හොඳට වෙච්ච සංසිද්ධිය කියන්න. උපජායන්ත සතු බයම් පරිච්ච උපජින් සංයෝජනං පංචපදානාති කියලා කියන්නේ භාවනා කරගෙන යනකොට මේ සංයෝජන ධර්ම පහළ වෙනකොට ඒව පේන්නේ අපල දෙයක් විදිහට. අසුබ දෙයක් විදිහට වැරදිලා. ඒ යෝගාවචරය පැකිලෙනවා. කර්මස්ථාන වලට ආරවරේ හම් වෙන්නේ නැහැ. එපා වෙනවා පාළු යඩක් නෑ දැන් භාවනා වැඩිලා තියෙන ගිහිල්ලා කියන දෙයක් නෑ කියලා නතර වෙනවා. හරිද? දබ්දොස්තර ගාව තමන්ගේ වාර එනකන් පහු වෙන කට්ටිය වගේ දැන් ගියාට පස්සේ ඉල්ලගෙන තමයි වාරේ ගත්තේ. ඒ වුණාට දැන් දෙනකොට පස්සේ ගහන ඊගාවට මේ එක නා ටික වෙලා යනවනම් මට හොඳයි මොකද ගියාට පස්සේ අර කූරු දාලා කරකවන්නට රිදෙනවා. දත ගලවනකොට ඉතින් විහිළුවක් නෙවෙයි ඉතින් එතන ඉඳගෙනත් අර ඔක්කොම හරි ගියාට පස්සේ පැකිලෙනවා. ආන් මේ වගේ තමයි යෝග අවචරය ඇත්තෝ. මේ සංයෝජන ධර්ම එක එකක් පහළ වෙන වෙලාව වෙනකොට හැම වෙලාවෙම ආත්මය ඉස්සර කරගෙන, ආය ඉස්සර කරගෙන පුතුමාකාර විදාස කරුණු දක්වනවා තනියෙන් භාවනා කරන්න යනවා. ඉතින් ඒක නිසා වෙන්නේ අර සංයෝජන වලටම පොහොර වැටෙනවා. මාර්ගපාක්ෂිකවම තමයි තීන්දුව ගැනෙන්නේ. ඒ නිසා බුද්ධ දේශනාවේදී මේ தত্ত্বය සූතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් යෝගාවචරයට විශ්වසනීය භාවයක් ඇති කරගන්න හොඳ විස්තර පද්ධතියක් තියෙනවා. ඒ විස්තර පද්ධතිය අත්‍යවශ්‍යයි කියලා මම කියන්නේ නමුත් ඥානවන්ත කෙනාට ඒක අත්‍යවශ්‍යයක්. ඒ නිසා යම් ආකාරයකට යෝගාවචරයට විපස්සනා ඥානයක් ඇති කරන්න අවශ්‍ය නම් ඒ යෝගාවචරය දැනගන්න ඕනේ මේ කය කියලා ගන්නා වූ නැත්නම් මේ කායන පශනා වශයෙන් ගත්ත මේ කොටස ප්‍රධාන වශයෙන් ජඹුරුතා මට්ටම් තුනක් පන්නන්නේ. ප්‍රථමයෙන්ම කාඩක් වැටෙන මේ සාමාන්‍ය ස්වභාව ලක්ෂණ අපි දකින්න ඕනේ. ඒකට කියනවා සභාව ලක්ෂණ කියලා. සමානව කියනවා තජ්ජා ලක්ෂණ කියලා. එයින් උපන් ලක්ෂණ. ඒක විවහාර මාත්‍රයක් පමණයි. වෙන විදිහට කියනවා නම් ආනාපාන කරනකොට නාසිකාග්‍රේතම මේ කයේ නාස්පුඩු කියන දෙක දාන්න විවහාරයක් තියෙනවා. ඒක දකුණු හෝ වමෝ පිටකට එතන යොමු කළ යුතුයමයි. එයින් හිත ගැද වුණොත් ආනාපානෙ නොවේ. ඒ වගේම තමයි එතන කියන පහල යන්නා වූ වායෝ ධාතුවට හිත යොදන්න. ඒ වායෝ ධාතුව කියලා කියන්නේ පොඩි දරුවෝ පවා ගන්න උලක්. ආනෙම හිත යොදනකොට මේ කාය කාය ප්‍රසාදයේට අර වාත ප්‍රවාහය ඇවිල්ලා වැටෙනකොට ඒ වැටෙන වදින තැන තමයි අපි මේ ආනාපාන නිමිත්ත වශයෙන් හිත පවත්න්නේ විශාල රාජකාරී ගොඩක් අතර හිත වෙනවා මුළු සංසාරෙතමයි මේ මට විතරක් අයිති මගේ දෙයක් එහෙම නෙවෙයි හිත වෙන්නේ සම්පූර්ණ නිවන්ට අවශ්‍ය කරන අඩුම කඩම ටික එතන තියෙනවා මේ කයට යමක් වැඩිච්චාම කොගිට වෙන ගතිය කිචි ගැවෙන ගතිය හොඳට ඒ වෙලාවට දැක ගන්නකො නොවල අනිත් තැන් වල උණුසුම් සිසිල් ගති ඇති. ඉඳගෙන ඉන්න තැන හැපෙනවත් ඇති. නමුත් යෝගාචර දැන් හිතේ දාන ඉන්න හැපෙන තැන නිතර හුලම් පාර ඇවිල්ලා එතන කිචි කවන හැටි, වැටෙන හැටි, තෙරපෙන හැටි, ඇඹරෙන හැටි. මේ තැනෙට පටන් ගන්නවා. මේක කායෝ ධාතුව කාය රූප තේරුම් ගන්නවා. එහෙම නැත්නම් වායෝ ධාතුව නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා. දිග්ගට ඇතුල් වෙනවා. කේතයට ඇතුල් වෙනවා. වශයෙන් වායෝ ධාතුව හෝ තේරුම් ගන්න පුළුවන්. එතන කායේච පජානාති පොට්ටබ්බේච පජානාති මෙතන පොට්ටබ්බ වශයෙන් ගන්න තියෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව තායන්ච තදුවයන් පරිචි උප්පජ්ජති සංයෝජන මොකද ඒ කියන්නේ අනේ දැන් හොඳයි ආනාපාන දැන් හොඳයි ආස්වාසේ ආස්වාදයක් වෙලා එහෙමනම් දුවගෙන එනවා දවල් මත් දහනෙත් වෙනවා කමට අංශුත් කරා හරි සායනාසල උඩ හිටගෙන හරි ගමන්න මට මෙන්න මේක පොඩක් කියලා දෙන්න මෙන්න දැන් නම් බොහොම hina වෙලා කමට අනුත්තර කරගෙන යන්න බැරි වෙලා හරි ඒක නොදැනී ගියා එහෙම නැත්නම් ඒක අපහසුයක් මතුණා. පුරුදු වෙලාට ඉන්නෙත් නෑ කමටහන් සුද්ධ කරා. දැන් වැඩක් නෑ ඒක. ඒ හරි නෑ භාවනා හරි නෑ. එන්නේ නෑ කතා කරන්නේ. දන්නේ නෑ මේ සංයෝජන ධර්මයක් කියලා පටලවිලා තියෙන්නේ. ඒ ඥාන්ත තදුවයන් පරිච්ඡ උප්පජ්ජති යමක් උපදිනවා නම් ඒක තමයි යෝගාවචරයේ අනිවාර්යම වාර්තාකල යුත්තේ. මට හුස්මකට පස්සේ තව හුස්මකට ඒක ආරාධනා පූර්වක. නැත්නම් නොදකින් අපතන් නොදුවමකින් කියලා හුස්මෙන් ගැලවලා කොයි වෙලාවෙ යන්දෝ කියලා ඒක පිළිබඳව අනදර පහළ වෙනවා. එහෙත් ඒක හොඳට වැටෙනවා ගණන් ගන්න. සමහරලාට යාන්තම් හටෙන හොඳට වැටෙනවා නම් හොඳයි කියලා ආසාවක් තියෙනවා. මේ নানা ප්‍රවිධියට මේ සංයෝජන ධර්ම එක එක එක එක ක්‍රියාත්මකට පටන් ගන්නවා. අර කාය අනුපස්සනාව වශයෙන් ඉස්සල්ලාම් භාවනා උගන්වනකොට මේව පිළිබඳව එච්චර යෝග ආධාරයක අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් ධම්මානුපස්සනාවට ඇවිල්ලා යන්ත තදුපයන පරිච්ඡ උප්පජ්ජති සංයෝජනං තංච ප්‍රදානාති කියනකොට යෝගාචර අඩු ගන්න විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් පමා වෙන්න ඕනේ මොකද මේ වෙන සංගතිය කියලා බලන්න ඒකේ තාලෙට වාර්තා කරන්න නම් අලුවකට දාලා දුවලා ගිහිල්ලත් බෑ නැත්නම් මෙතන ආසාවක් පහළ වුණයි කියලා භාවනා කරලා කමට ආසුද්ධ කරන්න ගිහිල්ලා ඕ ඒක මේ අභිනන්දනය කරවත් බෑ මේ එන තාලේ බලන්න මෙතන කාමරාගේ සංයෝජනය වෙන්න පුළුවන් භව රාග වෙන්න පුළුවන්, පටිඝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවිජ්ජා, ඉච්ඡා, මාන, ඉච්ඡරිය, මෙතිලබ්බත පරාමාන මොනම දෙයක් හරි වෙන්න පුළුවන්. නම දැනගන්න ඕනේ. නමුත් මේකේ වැඩපිළිවෙල පැත්තක ඉඳලා බලාගෙන ඉන්න කෙනෙක් වගේ ඉන්න දෙන්නේ නැතුව මොනව තාලයකට හෝ මොකක් හරි හරස් වුණා නම් ඒවට තමයි අපි සංයෝජන කියන්න වෙන්නේ මෙතන. ආන්නේක දැනගන්න නම් අර විපස්සනා යෝගාවචරය කය පොට්ටබ්බේ ඒ නිසා උපන්නා වූ මේ මොනම හරි පටලවිලා තුනම ගැන අවධානය යොමු කරනවා. මෙයින් ගොඩාක් යෝගාචර විචිත්‍රතාවයෙන් දකින්නේ කාය රූපේ හෝ මෙන්න මේ ඇති වෙනා වූ සංයෝජන ධර්ම ඒනොත් කලින්ම අවබෝධ කරගන්නේ කාය රූපේ. සමත යෝගාචරය ඉතාමත්ම වෙනසක් නැත. සමත යෝගාචරය සප්පාය කර්ම සලකා දීමෙන් කය හෝ සංයෝජන ධර්ම මතුවීම සම්පූර්ණ හිරිවටලයි. හුස්ම රැල්ල විතරක්. ඒ නැත්නම් පොත්බ්බේච පජානාදී කියන මේ බාහිර හුස්ම රැල්ල විතරමයි විශේෂණය කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය ආධුනික යෝගාවචරයට මෙහෙම කිව්වත් නොකිව්වත් මේ තේරුම් ගන්න අමාරුයි. එනිසා කියන්නේ එක හුස්මක් අරගෙන ඇවිල්ලා දුවන්න එපා. අපට අසුත කරන්න. එහෙම හුස්ම රැලි පුළුවන් තරම් 10 15 20 කිසිම ඇඟිලි ගැසීමකින් තොරව දිගට හුස්ම දිගේ යන්න ආරම්භ යනකොට එක්කෝ කය රැටේ. නැත්නම් කායේ ප්‍රසාද ගතිය, කිති කැවෙන ගතිය, කයේ ඉද්දෙන ගතිය. ඒ ඉද්දවීම කරන්නා වූ පොට්ටබ්බ ධාතු. වායෝ පොට්ටබ්බ ධාතු එහාට මෙහාට යනා වූ වායු ප්‍රවාහය. ඒ කියලා කියන්නේ බෙරේකට අතින් ගැහුවා වගේ බෙරේ තියෙනවා බෙරේ gediයට ගැහුවට වදින්නේ නැහැ ඇහැට ගහන්නවා. ඇහි තමයි තියෙන ශබ්ද ඇති කිරීමේ සංවේදී භාවය. ඒ වගේ නාසයේ තියෙනවා මේ මේ ඉස්කවලා ගත්තාම අර එළු කුරයක් වගේ කුහරයක්. ජීවත් වෙන මිනිස්යාගේ අන්න ඔය එළු කුහර වටේ ප්‍රදේශයේ තියෙන තියෙන ගඳ සුවඳ දකින්න හැටි. නමුත් කාය ප්‍රසාදේ නම් මුළු නාසය පුරාම පැතිරලා. එයින් මේ පෙරීගෙන යන වායෝ ධාතුව සමහරුන්ගේ තොල අග තොල උඩ හැපීම ඇති වෙනවා. සමහරු නාසික ආග්‍රය ඇති වෙනවා. කොහේ හෝ ආනේ තන මේ ප්‍රසිද්ධම කාය මේ ඉන්ද්‍රිය කාය ධාතුව පෙන්වන තැන. ඉතින් යෝගාවචරය ඒක දකිනවනම් හරි. පටන් ගන්න ඒක හරි. එහෙම නැත්නම් ඒක ඇති කරන්න ආව ඒක පිටිකවන්න ආව කුප්පන්න ආව වායෝ ධාතුව දකිනවා. එහෙම නැත්නම් ඒ තුල ක්‍රියාත්මක කරන්නේ අනිකුත් හොල්මන් තියෙන මේක හොඳයි මේක නරකයි මේවා නොවේවා ආදි වශයෙන් ඒ වෙලාවට මතුවෙන විවිධ දේවල් ඒ සංයෝජන ස්වરૂප මෙන්න මේ තුනම හොඳට තේරෙන්න දවස් දෙක තුන එක දිගට දවසට පැය හතර පහ ගන්න දිගට හුස්ම රැල්ල හිත පවත්වනවනේ එයාට ස්වභාවයෙන් මේ වතුර පොඩියක් වතුරට දාපුවහම කරකිලා කරකිලා ලබු පැත්ත උඩට එන්නේ ඒ කොච්චර කරකවල තිබ්බත් විවේක වෙනකොට ලබු පැත්ත උඩට එනවා අතින් අල්ලගෙන හිටියොත් නම් වෙනස් වෙන්න පුළුවන් එහෙම ගිහිල්ලා පැලකිරුවොත් මතුවෙන අංකුරේ අදපල්දි නැතුව කෙලින්ම මතුවේ අනිත් වගේ දැන් හුස්මට හොඳට පෙරලෙන්න ආරම්භ ඒ පැත්ත මේ පැත්ත පෙරලනකොට දසදහස් වාර කරනකොට තමයි තේරෙනවා ආගේ මගේ හිත ස්වභාවයෙන්ම යන්නේ කායින්තිය දකින්නයි කාය ධාතුව දකින්නයි කායේ තියෙන ප්‍රසාද රූපේ දකින්නයි ඒ ඉද්දෙන සුළු ගතිය එහෙම නැත්නම් ඒක විද්දවන්නා වූ වායෝ පොට්ටබ රූපේ දකින්නයි එහෙම නැත්නම් ඒ නිසා ඇතිවෙනා වූ নানা ආකාර කාම රාග භව රාග පටිග ආදී වශයෙන් සංවේදන ධර්ම දකින්නයි කියලා ඒ කොයි එකක් ධම්මානුපස්සනාව ඒක නිසා කායන පස්සනා කරනකොට නම් සප්පාය කර්ම කියලා જાතියක් තියෙනවා. මේ මේ දේවල් හොඳයි, මේ මේ දේවල් නරකයි. නමුත් ධම්මානුපස්සනාවට ආවට පස්සේ කොයි දේමුත් කොයි දේ වුණත් හදා ගන්න පුළුවන් ශක්තියක් යෝගාවචරය තුළ තිබිය යුතුයි. මේක පිළිබඳව හොඳ මේ ගැඹුරුකුත් තියෙනවා. ඒ වගේම රසවිඳින්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මේ සංයුතනිකාය නිදාන වර්ගයේ සුසීම සූත්‍රය කියලා. ඒ කාලේ වරුවත් යනවාන්සේ වැඩිගානෝර වේළුවනාරාමේ වැඩ ඉන බොහෝම ලාභ සත්කාර වහිතව. සංඝයා හොඳට භාවනා කරනවා මිනිස්සු හොඳට සාලා කරනවා. ඉතින් ඒ නිසා යාවට ඊටපු තීර්ථකයන්ට ලොකු පාඩු ගන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට ඊර්ෂ්‍යා හිතන මට්ටමට මේ සරුවත්න සහ සරුවත්න සාසක සාවකයන්ට සම්පහසුකම් ලැබුණාම ඒ මේ තීර්ථක මේ පරිප්‍රාතිකව කල්පනා කළා ඊට හිටපු දක්ෂයෙකුට කතා කරලා කිව්වා මේ යාළුවා උඹට හොඳ වැඩක් කරත හැකි උඹ ගිහිලා පුළුවන් නම් සරුවචනාන්තිගේ මේ මන්ත්‍රය ඉගෙනගෙන වයි. මොකක් හරි මේගොල්ලෝ ගාව තියෙන අපිට කියලා දෙන්න කි මන්ත්‍රයක්. අන්නේ මන්ත්‍රය ඉගෙනගෙන ආවොත් උඹෙන් අපි ඉගෙන ගන්න අපි අපේ කට්ටියට කියලා දෙමු. අපේ 10 කන කියලා දෙමු. එතකල් එතකොට අපිටත් ඔය සූරුපින්ඩ පාර්ශ්වේ නාද විලාන ප්‍රත්‍යයෙන් පාඩුවක් වෙන එකක් නැහැ කියලා. ඉතින් මේ සුසීම පිටක් කරනවා. මේ සුසීම යනවා. ගිහිල්ලා කරලේ වහන්නේ. පනාදේ වහන්නේ. ආනන්ද සාංශ හම්බෙලා අහනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා වැඩ කරන මේ ශාසනය බොහොම හොඳයි. මටත් මේකේ භ්‍රමචර්ය රකින්න නැත්තම් ආ එහෙමද කතා හොඳයි. කියලා ආනන්ද සාංශ යන ගහන වෙනවා සර්වචනාකලා. සර්වචනාකලා ගියාට පස්සේ සර්වචනාංශේ ඉතින් මොකද ආනන්ද සාංශ කියන මේ මේ භාවනා කරන්න ඕනේ කියන ස්වාමීන් වහන්සේ එතන අපි ළඟ මේ මහාන කම්පරන්ට ඕනේ කියන්නේ. හොඳයි. කියලා සර්වඥාන්සේ කතා කරනකොට එතෙන්ද වඩිනා සංඥාවක් ලැබෙනවා. ඇයිල කියන ස්වාමීන් වහන්සේ යමක් සඳහා අපි අවිද්ද ලැබුවා නම් අපි ඉංග්‍රීසි අතහැරියා නම් ඒ භ්‍රමචර්ය වැඩ කටයුතු ඉවරයි. මේ ආය අපිට ඉංග්‍රීසියට කරන්න දෙයක් නැත්තේ නෑ කියලා ඔබ ආන්තයට මේ පින් කියලා උන්වහන්සේට අවිලා තමන් ඒ අධිකම ලාභ ලැබුව බවට අන්‍ය භාව ප්‍රකාශ කරනවා. අර සුති මහඳුරාන්ටදී වැඩේදී දැන් කණ යන්නේ අර පැත්තට. ඊයල්පස්සේ පොඩ්ඩක් කණෙන් බලනවා මේ කවුද කවුද හාමුදුරු කියලා වහාම සරුවචනාන්ගේ සමු අරගෙන යනවා අර හාමුදුරු ගාව. ඊළඟින ඔබ වහන්සේලා කියවුතාට දැන් වැඩ හරිනේ. එහෙමයි ආවසෝ කියලා. එහෙනම් ඔබ වහන්සේලාට මේ දිබ්බ චක්කු ඥානෙ තියෙනවා. නෑ එහෙම එකක් නෑ. දිබ්බ සෝත නෑ. කුබ්බේ නිවාදානුසුත් ඥානෙ නෑ. මේ ආහසේ යන්න පුළුවන්කම තියනවා නිකම් පොළොවේ ඇවිදිනවා වගේ. වතුර ඇවිදින්න පුළුවන්කම තියෙන පොළොවේ වගේ. නෑ. පොළොවේ කිමිදෙන්න පුළුවන් ද වතුරේ වගේ. නෑ. අරක තියනවාද මේක තියනවාද මේ ධ්‍යාන තියනවාද අභිඥා තියන ඔක්කොම අහන්නේ සාමි කියන ඉන්න නැහැ. දැන් හිම ඕවා කියලා කිව්වනේ දැන් එහෙනම් මම දැන් තියනවා කියලා මොනවද අභිඥාමේ අන්‍යභාවය. ඔය ඒක එහෙමයි. ඊට පස්සේ කියනවා මට මේ අත හරියයි හරි ගියාම ඔබ වහන්සලා මොකද්ද මේ කියන්නේ? ඉතිවසර ආමුදුන සුසීම. උඹට තේරෙන්න පුළුවන් නොතේරෙන්න පුළුවන් ඒකට අපි ප්‍රඥාවෙන් මුත්තයි. අපිට ඔය කියන මොනවත් නැහැ. අනේ ස්වාමීන් වහන්සේ මේ ඔය කියන එක මට හරියට පැහැදිලි වුණා. ඒ නිසා මට පොඩ්ඩක් විස්තර කරන්න. මට කියන්න පුළුවන් මේ බැරි වේ තේරුම් ගන්න පුළුවන් මේ බැරි වේ තේරුම් ගනි නොගනි එක වෙනමද අපි පඤ්ඤා විමුක්තයි. පිරිවැසිරේ සිටින ආයුධ ටිකක් බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ ආයෙත් යන කරුවත් යන අපලකට. ඊළ කියන ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ ඉදිරිපිට ඇවිල්ලා මේ අන්‍ය භාවය ප්‍රකාශ කළා වූ මේ සංඝයා වහන්සේලා හමුණාට පස්සේ උන්වහන්සේලා ඒකාන්ත පිළිගන්න ගන්නේ ඒක නොගන්නවා නම් නිකන් හිතපන් උද්දීතකෝ සතියේම ධම්මට්ටි ඥාන පච්චා නිබ්බානස්ස නිබ්බාන පච්චා නිබ්බාන ඔබ තේරුම් ගත්තත් නොගත්තත් සුචිම ඉස්සලා විපස්සනා ඥාන පහල වෙන ඊගාට නිවන් දකින. එතකොට ආයේ සුචිම හැමතොට බගෑවදා අනේ ස්වාමීන් වහන්සේ මට මේ කිව්වට තේරෙන්නේ නැහැ. ඒ මොකද අද බෞද්ධයාගේ தත්වෙම තමයි තියෙන්නේ. ඔක්කොමලා හිතන්නේ මේ නිවන් දකින්නයි කියලා මැජික් තමයි. පුදුමාකාර දේවල් මේකේ බලන්න හුස්ම ගන්නකොට මේ හුස්ම රැල්ලේ හැටි මේ හැපෙන නාසයේ හැපෙන ආකාරය ඒ නැත්නම් හුස්මේ දිග කෙටි බව බලන කවදාක නිවන් දකින්න හිතන්නේ මේ ගොයියෝ ඒගොල්ලන්ට ඕන කරලා තියෙන ඒවා දකින්නකොටම මේ ආලෝක පහළ වෙන්න ඕනේ අහසේ පහ වෙන්න ඕනේ නානා ප්‍රදේවලින් පටන් අරගන්න ඒ නිසා කවදාකවත් මේ ධම්ම තිතියවත් මේ එක එක ධර්මතාව පිළිලා තියෙන පදනමත් අහුවේ බුදුසෙන්ස හොඳ ලස්සන උත්තරයක් දෙන්නේ බුද්ධේජ ගෝධුසීම ධම්මට්ඨි ඥාන පච්චා නිබ්බානස් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආන හොඳයි සුසීම මේ මේ සදින්ගේ අතුරු මොන දෙයක් ගත්තත් මේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා රූපං කෝ සුසීම නිච්ඡං වා අනිච්ඡං අනිච්ඡං බන්ති උත්තර දෙනවා නම් ඒක නම් අනිත්‍යයි යං අනිච්ඡං තං සුඛං වා දුක්ඛං වා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකක් දුක්ඛං බන්ති යමක් අනිත්‍ය නම් දුක නම් සුඛී මේක මමයේ මාගේ කියලා අල්ලගන්න ආත්මවාදයක් ගත යුතුද නැද්ද ආත්මයක් ගන්න දෙයක් නෑ ස්වාමීන් වහන්සේ මේ විදිහට බුදුරජාණන්සේ දිගට ගිහිලා කියනවා සුඛීම මේ නිසා මේ කල යුත්තේ මේ ඇහෙන් නාසයෙන් කනින් දිවෙන් ශරීරයෙන් යම් ආකාරයක සංනිවේදනය සංජානනය පහළ වෙනකොටම ඒක දැනගෙන ඒකේ මේ මම මාගේ වශයෙන් ආත්ම දෘෂ්ටි වශයෙන් ඇති වෙන දේවල් වලට ඉඳ නොතබ ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම තමයි ධම්මච්චේ ඥානය කියන්නේ. මේක තමයි විපස්සනා ඥානයේ මුල. ඒක නොකර ඒක අවබෝධ නොවි මම කිව්වා නිසා හෝ සද්ධාවෙන් බාරගෙන හෝ ඇති වෙන ඇති වෙන ආපා අවස්ථාවේ මෙනෙහි කරමින් ඒකට බැස නොගෙන විපස්සනා ඥාන පහළ කර නොගෙන අපි අර කඩෙන් උපකල්පනය කළා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන අවබෝධ කරගන්න බෑ සාක්ෂාත් කරගන්න බෑ නිසා මූලිකම පිළිඅරගන්න වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන පිළිගැනීමකින් තොරව අර කලින් කියපු තාලෙට මුතං මඤ්ඤති මුතස්මින් මඤ්ඤති මුතතෝ මඤ්ඤති මුතං අභිනන්දති කියන විදිහට ඒ දේවල් විසෙයි ඇලී ගලී කටයුතු කිරීම ඉබේම සිදුවේ. නොවෙන්ද නම් කල්යතෝ හිත දැනුවත් කරලා තියෙන්න ඕනේ මෙහෙම හිතුණට තාර්කික වශයෙන් හෝ සුතමේ වශයෙන් ආලාපද්ධායෙන් බාරගත්තේ හැටියට මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ආනේ විදිහට සංයෝජන ඇති වෙන බව කලින් දැනගෙන මේ සංයෝජන ඇති වෙන්න හේතුණා වූ ඇහත් රූපයක් කනත් ශබ්දයක් නාසයත් ගඳ සුවඳක් දිවත් රසයක් කයත් ඒකට පහත දෙන දෙයක් මනසත් ධර්මතාවයක් කියන මේවා වෙන් වෙන් කර දැක ගන්නේ නැතුව අපිට කවදාකවත් බෑ මේ එක එක අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. ඒක නිසා සඳහන් කරනවා මේ හුස්ම ගන්න වෙලාවදී පිම්බීම හැකිලිම කරන වෙලාවදී ඉස්සලාම දැනගන්න ඕනේ තමන්ගේ තන ඒ ඒ අවධානයේ යොදන තැනම හිත පවතිනවා. නැත්නම් අරමුණු කරන දේ හිත පවතිනවා. ඊට පස්සේ ඒකට හිත යන බවට මෙනෙහි කරන බවට නැත්නම් එහි හිත මානසිකාරයේ යෙදී තියෙන බවට සහතික විය යුතුමයි. ඒකටයි කියන්නේ අරමුණ භාවනාවට නම් වරන කියන්නේ. කොහේ බලන්නේ කියලා හරියන්නේ නැහැ. නම් වනවනම් අනිවාර්යම යෝගාවචරයා එක්කෝ සටහන එක්කෝ ආකාරය එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ දැකිය යුතුමයි. ඒක ආත්පදයක්. හුස්මට හිත ගියා නම් එක්ක හුස්ම සටහන දකි. උදරේ බිම්බි මෑකිලෙවිදී උදරේ බේන මඩ ගලක් වා. ඉතින් රෙද්දක් වා නැත්නම් දීරයක් වා මොකක්කෝ ඒක සටහන දකි. ඒකම දිගට බලනකොට මේ සටහන විවිධ ආකාර වලට පැතිරෙන දිග හැරෙන ආකාර දකි. හුස්ම රැල්ල දිහා බලනකොට ඒ ඉස්ලාම ඒකට හිත ගියා නම් අපි මොනම දිහාකට හරි යොමු කරලා කැමරාවක් ක්‍රියාත්මක කළා නම් ඒ ක්‍රියා කැමරාවේ සතහන සතහන් ගිය යුතුමයි නැත්නම් ඒ කැමරාව අල්ල වීසිකොල් ගන්න. එහෙනම් පොට්ටෙක් වෙන්න, වීරෙක් වෙන්න. ඇහැ සක්‍රිය නම් ඇහැට රූපයක් වෙන්න පුළුවන් සතහන ගත යුතුමයි. ඒ වගේ නාසයට හිත යොදුවා නම් ගත යුතුමයි. ඒකට අපි ආයතනය කියන්නේ නැත්නම් ඒ ආයතනේ බලන්නේ. සාධ්‍යාන්තරෝ කියලා කියනවා. සාධ්‍යාන්තරෝට සද්ද වැදිනවා. ආහනේ වගේ කන්ට වදිනවා. ඒ වගේම තමයි නාසයට හිත යෙදුවා නම් ඒක ඒකාන්තයෙන්ම අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම ඉස්සරලම ගන්න සතහන. ඒ ඒ චිත්තක්ෂණේ තල සතහන. ඒ චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණ සම කරනකොට ගලපනකොට ඊගා චිත්තක්ෂණ සම කරනකොට ගලපනකොට ඒ සතහන මොන මොන ආකාරවලද මොන මොන විකාර tattවලටපත් වෙනවද කියන තියෙනවා ආකාර පඤ්ඤාති කියලා. කවදාකවත් සාතහන දකින්න නැති කෙනාට ආකාරයක් දකින්න හම් වෙන්නේ. සාතහන ආකාර දකිමින් යම් කිසි කෙනෙක් ඒ අරමුණම දසවාර දහස්වාර දිගට පවත්වනකොට ඒ ඒ චිත්තක්ෂණයට අදාළ සතහන් ආකාර ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව. අපි මේ එකක් ගුලියක් ඒකකයක් හතේ පුද්ගලයක වශයෙන් ගත්තට ඒක දිහා ලං වෙලා බලනකොට විවිධාකාරයෙන් වෙනස් වෙන බවට ඒ ඒ අවස්ථාවේ එයින් නිපන් කලින් හිතාගත්තේ වනේ පොතෙන් බලපුවා නෙවෙයි ගිය පාර ගමට අසුද්ධ කරන්න කියපුවා නෙවෙයි ඒ වෙලාවට උපන් ඒ ඒ අවස්ථාවේ දේ තමයි කියන්නේ අත්‍යන්ත ලක්ෂණය ස්වභාව ලක්ෂණ නැත්නම් තජ්ජ ලක්ෂණ කියලා. ඒ නිසා එතන ආත්මෝපදේශයේද මතක තියාගන්න ඕනේ සතහන දකින්නතෝ කවදාකවත් ආකාර දකින්න බෑ. සතහන ආකාර දෙකෙන් තොරව ඒ වස්තුවේ ස්වභාව ලක්ෂණ දකින්න බෑ. ඒ නිසා කටපාඩම් කරන්න ගිහිල්ලා මම පඨවි ධාතුව බලන්න ඕනේ, ආවෝ ධාතුව බලන්න ඕනේ, වායෝ ධාතුව බලන්න ඕනේ කියලා කියන්නේ කරත් ඉස්සර කරලා තියෙන ගුණාට ඉස්සර. ඉතින් ගමනක් නෑ. ඒ හැමදාම පටන් අර ගන්න ඕන කවදාවත් භාවනා නොකරපු කෙනෙක් වගේ. ඊළඟ හිත යොදලා බලනවා කොහොමද මගේ හිත නාසයට ගිය බවට වැටෙන්නේ. එතකොට මේ සතහන වැටෙන්නේ. වැටෙන දේ තමයි ගතහන කියන්නේ වෙන පැත්තකින්. ඒක දිහා බලාගෙන ඉන්නකොට නිත්‍ය සංඥාව ඇති කෙනා කියාවේ උෂ්ම 10ක් 15ක් ගියා එකමයි. පැයක් භාවනා කරා එකමයි. ඒකෙන් පැහැදිලිව තේනවා හිත එතන තිබිලා නැහැ. අනිත්‍ය සංඥාවෙන් බලනවා නම් ඒ බුද්ධයට වෙන හුස්මෙන් හුස්ම. හුස්මේ මුලමැදක පවාගෙනත් වෙනවා. මෙන්න මේ ආකාරයට බලනකොට ඒ ඒ වෙලාවේ ඒ ඒ අවස්ථාවේ හුස්මේ මතුවෙන ආ වූ ලක්ෂණයට ස්වභාව ලක්ෂණ කියලා කියනවා. මේ මේ ස්වභාව ලක්ෂණ දක්වාන් කිසිම විපස්සනාවක් නැහැ. මේ භෞතික විද්‍යාව. මේකේ ආධ්‍යාත්මික මොනම දෙයක් නැහැ. මේක තියෙන්නේ ඒකට සුදුසු මේ පාපූර්ව සතහනකින් පමණයි. පස්සේ කොට වෙන්නේ පාපූර්ව හැදුවා බුත් බෝඩ් එක හැදුවා විතරයි. තව කොට වෙලා නැහැ. මෙන්න මේ ස්වභාවික ලක්ෂණ උගාක් වෙලා දකිනකොට මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම සංකත ලක්ෂණය දකිනවා. සංගත ලක්ෂණය කියලා කියන්නේ මේවා පුදුමාකාර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ වෙලාවට යෝගාවචරයට කියනවා අරමුණේ මේ තරමට සතානෝ දකමින් ආකාර දකමින් කිඳා බහින ගතිය දෙනවනම් ශීඝ්‍රයෙන් වෙනස් කරන්න මෙනෙහි මෙනෙහි කරන්න කියන්නේ. මෙනෙහි කරනකොට කරනකොට අරමුණ වේගවත් වෙලා අන්තිර යෝගාවචරත් එක්කම භ්‍රමණට භ්‍රමණ චක්‍රයට ආවුණා වගේ. ගිය සුලියකට ආවුණා වගේ. කුණාටුවකට ආවුණා වගේ. ගින්නකට මැටි වුණා වගේ. සහලවන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට දුවලා යන්න හදනවා නම් වතුර බීලා ඉන්න, පවන් සලාගෙන ඉඳලා ඉන්න. ඒ විදිහට කරන්න හදනවා නම් ඒකෙන් තේරුම් අරගන්න ඕනේ මේ කොහාටද යන්න හදන්නේ කියලා. ඒකට හොඳටම මේ කායත් එක්ක තමයි ගනුදෙනු යන්නේ. මෙන්න මේ විදිහට යම්මාකාට යෝගාවචරය මේ සංකත ලක්ෂණය බුදුන්පත් කරගත්තා නම් ඉන් ඉදිරි හරිය ඉදී සිද්ධ වෙනවා. ඉතුරු ටික පිළිබඳව එච්චර මූලධර්ම අවශ්‍ය නැහැ නමුත් මූලධර්ම නැතුව ඇහි. යම් ආකාරයක සංකදාක්ෂණ හරි ඥාන අනිවාර්යයෙන්ම සෑම රූප ධර්මයකට අදාළ අනිත්‍ය දුක් අනාත්ම කියන සාමාන්‍ය ලක්ෂණ දෙකයි. මේ තාකම යෝගාවචරය මේ සංයෝජනයට නොතබ අනිත්‍ය දුක් අනාත්ම කියන තුනට ඉඳ තබල බුදු අදහස ඉදිරිපත් කරගෙන තමන්ගේම හුස්මට මේ ධර්මයේ ලං කරුවා නම් ඉච්චර වෙලා යන වැඩක් නෙවෙයි. ඒ නිසා යෝගාවචර ඉතර පැය ගණන් යන දේවල් පහු වෙනකොට විනාඩියෙන් දෙකෙන් සම්පූර්ණ කරගන්නේ මේ ධර්ම එකිනෙකට යාදෙන ගතියක් තියෙනවා. මේ ආනුපූපී ප්‍රතිපදාවක් තියෙනවා මේක. ඒ නිසා මේ මේ සාමාන්‍ය ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණයේ කියන ස්වභාව ලක්ෂණය එසන ස්වභාව ලක්ෂණය එනත සංකත ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය කියනවා මේ තුන එකක් එකකින් යාදෙන ගැඹුරකට ගෙන යන දෙයක්. මෙන්න මේ ගැඹුරට ගියාට පස්සේ අර සංකත භාවයේ ඉක්මවලා සාමාන්‍ය ලක්ෂණයට යනකොට එතෙන්දි පහතිලියම යෝගාචරය අරමුණයි හිතයි අතර කිසි සංයෝජනයක ඉඳ නොතබා සම්පූර්ණ අරමුණත් එක්ක හිත උච්චන්න වෙලා එහෙම ඇලී ගත්ත කාණ්ඩමට ඇලී ගත්ත ස්වරූපයක් ඉති. එතකොට ඔය සීලාපත පරාමාත එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම ඇවිල්ලා මේ අවස්ථාව කෙලසන්ත. යාතුල කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මුලදි මුලදි නම් අර පෙපර බබා බෝධිජිමෝ වාගේ ටිකක් දුවන ඔළුව හොල්ලනවා ආය ටිකක් දුවනවා ආය ඔළුව හොල්ලනවා වගේ දඩයන් අල්ලන කාලයක් තියෙනවනේ භාවනා මුල් කාලේ. ඒ කාලේ නම් සංයෝජනම ගොඩක් බාධා කරනවා. නමුත් අපි යෝගාචරයන්ට වාස යෝගාචරයන් වාසේ මේ වේගින් මෙනෙහි කරමින් අරමුණයි හිතයි අතර කිසිම කල්පනාවක් කිසිම හිතක් දුව වෙන නිදීන් කියනවා කිසිම කල්පනාවක් කිසිම හිතක් ඥානයක් නැහැ. ඒ ඔක්කොම හිතවිලි පමණයි. ඥානෙ වෙන්නේ ප්‍රත්‍යක්ෂයමයි ප්‍රත්‍යක්ෂයට යන්න එකවර බෑ. ඔය කියන තාහට වේග ගන්නවනේ යනකොට ඒ යෝගාවචරයට මේ සංයෝජන නොතබ සම්පූර්ණ අරමුණ පිළිබඳින්න පුළුවන් තත්යකට එනවා. එතකොට මේ පුද්ගලෙක් නෑ. ඒතර බලන්නෙත් නෑ ඒක. එතකොට තමයි යෝගාචර කියන්නේ මොනවද වෙනව කියාගන්න ගන්න. නැත්තම් පැය ගණන් හිටියම මට ගන්න විනාඩියක් හිටියා මම කය තිබුණා දන්නේ නැහැ මට අත් දෙක අරලා බලනවා මේ භාවනා යනකොට අතපය තියෙනවද නැද්ද ඒ තරමටම අපේ මේ කය පිළිබඳ ආසාව ජීවිතය පිළිබඳ ආසාව තියෙනවා. නමුත් අර කියන විදිහට ගැම්ම ආවනම් යෝගාධරයේ විහිළුවක් විදිහට. Tamangema කය අනුන්ගේ දෙයක් බලන දිහා බලන තාල බලන්න පුළුවන් සරමට මේ සංවේදනම අනිත් පැත්ත හැරෙයි. ඒ නිසා අන්තිමට සර්වචන සඳහන් කරනවා යම් කෙනෙකුට මෙන්න මේ ආකාර ක්ෂණික සමාධිය තුළින් උපදින්නා වූ විපස්සනා පහළ වෙනවා නම් අනිවාර්යයෙන්ම නිබ්බාණය පහළ වෙනවා. ඒ නිසා අච්ඡං අච්ඡේතෝ දිස්වා වැරද්ද වැරද්ද වශයෙන් දැකගෙන ඒකට ධර්මානුකූල ප්‍රතිපත්ති පුරන්න කැමති නම් සෝසීමාංගු බාර ගන්න කැමති කියලා. නිසා අපිට කියන්න තියෙන්නේ සංයෝජනයන් සංයෝජන වශයෙන් දැනගෙන ධර්මානුකූලයකට පිටිපද ප්‍රතිපත්ති පුරවන්න කැමති නම් ඕන සංයෝජනයක් අපිට ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරේ කියලා සඳහන් කරනවා මේක තමයි මුළු සාසනෙත් ඉතාමත්ම විචිත්‍ර, ඉතාම අභිවෘද්ධිකර තත්ත්වය කියලා. ඊට පස්සේ අයින් කිරීම නෙවෙයි. වැරද්ද වැරද්ද වශයෙන් දැකීම සංවේදන සංවේදන දැකීම ඉතාමත්ම පහසු කායිකයි. එනිසා අපි මේ අද ඉදිරිපත් කරගත්ත කායන ප්‍රශ්න අකොටස නැත්නම් මේ කාය ආයතනේ ඉතාමත්ම සංදිස්ථානයක්. නමුත් අපි කාලේ මේ වෙනකොට මමලා කියන නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. බලමු අනිත් දවසට ඒ සමාවිච්ච අත්පහුච්ච කොටසක් තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරගෙන අපි මේ දැන් කරමින් අත්ත වශයෙන්ම හිතේ දාගෙන ඉන්න කොටසේ එන විස්තරය තව තවත් සජීවී කරගෙන අත්දැකීමේ මේ ඉදිරිපත් කර මූල ධර්මත් ඉදිරිපත් කරගෙන ඒ ඒ සංවේද ධර්ම එතනින් උපදිලා ඒක අදාළ පිළිතුරු ධර්මානුකූලව සපයා දෙන්න අපිට අවශ්‍ය කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අනිවාර්යෙන් වැඩි වේවා වැඩි වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා ඉත්තාවතාචයම් මේති සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචයම් මේති සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාචනම්මේදී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාරත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාරත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛි අපෙන් ක්‍රමයක් ඒකදී මේ අස්වාව මැදේ පිළි නොගන්න මට්ටමට විකු බෝධි සඳහන් කරලා තියෙනවා මෙහෙම නම් බෑ අඩුවනේ රහත් වෙන්නවත් නම් සමතනම් අත්‍යවශ්‍යයි නමුත් ඒක පැහැදිලිම මේකක් දිනව දමලා ගහලාම පෙන්නනවා ඒක මොකද සුසිමගේ ප්‍රශ්නේ තියෙන්නේ අවබෝධය කියලා මේ සමතයක් ධ්‍යාන භාවනා පිළිබඳ ලොකු දෙයක් නැතුව ඒ පිළිබඳව ලකුණු පෙන්වන්න නැතුව නිවන් දකින්න බෑ කියන්නේ. ඒක කියන පිළිගන්න නම් පිළිගන්නේ නැත්නම් නොපිළිගන්නේ ධම්මත්‍ය ඥානය තමයි වැදගත් ඒ නිසා නිවනට යනවා. ඒක නිසා ඒක ඒ බව දැනගෙන කටයුතු කරන්න කැමති නම් ධර්මානුකූල ප්‍රතිපත්ති කරන්න කැමති නම් මම පාරනවා. ඒ වෙනකට ඒක සුජී මහමුදුරන්ගේ අධිකමයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් මම හිතනවා අපිට අධිකම ලබන්න හොඳයි වෙච්ච දේ. ඒ කියන්නේ හොඳ විස්තරයක් පෙන්වනවා. ගෝධනේ ඉස්ලාම තමන් ගැන හෝ භාවනා කරන ගාය පිළිබඳව කලින්ම සයිස් කරන්න හදනවා. මෙයා තියෙන්න ඕනේ මෙහෙම නැතුව මෙහෙම වෙන්න බෑ කියලා. ඒක අන්තිම වෙන්නේ කවදාකවත් පූර්ණ ශක්තිය තුළ අරමුණ දිහා බලන්නේ නැහැ. හිතනවා මේ නෑනේ රසීදිනේ වනේ මොකුත් නැති නිසා මට තාම භාවනා කරන්න ධර්මය. ඉතින් ඒක සම්පාදනය කර කර ඉන්නා මිසක් ඇට වැටෙන්නේ නැහැ. ඊටම හදා හදා ඉන්නවා. අවාපරයෙන් බලනවා කියලා. නෑ ඒ ඒ කියන්නේ මේක දිහා බලන්නේ අර මේ කන්‍යම් මරණ්‍යම් කියන අදහසෙන් තමයි. ඉතින් එහෙම කරලා කරන්න බෑ. ලොකෝට හිතා මේව කරන්න කියන බුදුජානනාසේ ලොකු ආරක්ෂාපදිතය දීලා බුදුන් සරණ ගිහිල්ලා කියනවා ඇත්තටම සමතේ දිගේ යනවනම් ඒකේ පහසුයි පහසු කියලා කියන්නේ තමන්ට ඔරුවක නැගලා කොට වෙන්න වගේ පුළුවන්. නමුත් දම්බි ගහලා යන්න පුළුවන් ගමනකුත් තියෙනවා කියන කමද කරන්නේ. අනිත් එක සමත කරන කෙනාට උනත් ඒ සමතේ තියෙච්චි විශාල පහසුකම තියෙනවා. ඒ වෙලාවේදී ආපහු කියලා සමත වඩාගෙන ඉන්න ඕනේ නැහැ. දෙලින්ම මූල දින එකයි තියෙන්නේ හත්ති ප්‍රමාණයෙන් මේ තමන්ගේ සීලාදිස්ථාන කරගෙන මේ අපි මේ කරගෙන යන වැඩේ කෙලින්ම යන්න පුළුවන්. ඒක චිත්තක්ෂය හොඳට මොහොත වෙනවා. එහෙම නැත්නම් ඒක කියලා තියෙනවා පරිදාය භාවනා අපරිදාය භාවනා කියලා දෙකක් පෙන්ලා දීලා කියනවා අරමුණ හොඳට විසද වෙනවනම් අපරිදාය යන්න. ඒකදී කාය වෙන්න පුළුවන්, පොට්ටබ්බ වෙන්න පුළුවන් සංයෝජන කොයි වගේ ගමන පැහැදිලි වෙනවා කාගෙන ගමන් යන්නේ කියලා. වික්ෂිප්ත වෙනවා නම් ආයෙ ඇවිල්ලා සමතේ වඩලා පන්න පන්න දෙතියාගෙන යන්නේ කියලා කියනවා සතිය. නමුත් මේ සුසීමේකේ ඒක දමල ගහන මට්ටමට කියනවා. තේරුම් ගන්න නම් තේරුම් ගන්න අපේ පඤ්ඤා විමුක්තයි. ඔය චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන කොටස් දෙක. නමුත් අර සුදී මහමුදුරන් කියන ආකල්පය හැටියට එයා හිතන්නේ චේතෝ විමුක්ති පමණයි. ඉතින් ඒ ලකුණු තමයි යහන්නේ ඇවිල්ලා. මෙහෙම තියනවාද මෙහෙම තියනවාද ඉතින් යහමතුරු පැහැදිලිව සැපයගෙන මට ඔය කියන දේවල් නෑ හැබැයි මම අදි කරලා. නැත්තම් ඔය කියන ලාභේ මට තියෙනවා. ඉතින් ආන්තු දිගට අහන ප්‍රශ්න දිහා බලනකොට අපේ හිතලා තියෙන මේ මේ සකලහම එදා ඉඳලා වැඩි පිටිහකට දෙයක් නෙවෙයි. අපේ අපිට පුද්ගලික ආවේනික දෙයක් නෙවෙයි. නමුත් ඒක පොඩකට පැත්තකට තියලා ලෑස්ති වෙන්න ඕනේ විපස්සනාට බලන්න. ඔතින් මේ මේ උපචාර සමාධි අපන සමාධි අර්ථ සමාධි කියලා කොහොමද විපස්සනා කරන්න බෑ. උපචාර සමාධි හෝ කණික සමාධියෙන් තමයි පන්නේ තියාගත්ත හිත එතන දාලා තමයි යන්න වෙන්නේ. ඉතින් ඒක මොකදනේ පිළිගන්නේ. පිළිගන්න කියන්නේ හිතන්න බෑ ඉස්සර යයිද කියලා. ඉතින් ඒ නිසා මේ මේ මේ මේ සූත්‍රය හරි වටිනා සංවේදක ගන්න ඇති නොවෙන්න නම් කලින්ම ඉතිරිවද දැනුනේ පූර්ණ ශක්තිය දල වැඩ කරන්න වැඩ කරනකොට වෙන දේ. ඒ තමයි දැනගත්ත තුන. ආයන්තේ දානාදී උත්සබ්දේ පදානාදී යන්තර බණ වටිසුකේ සංයෝජන සංජපදානාති කියන තැනදී සංයෝජන ජප සංයෝජන අතුරින් එක්තරා සංයෝජනයක්. උපදීනන්නේ නේද ඔය ඒක දැකගන්න ඒක දැක්කේ නැත්නම් පිළියම් කරන්න බෑ එතකොට සුඛේ හරි දුක්ඛේ හරි අදුක්ඛම සුඛයි එතකොට සාන්නකේ සංයෝගනන්ට මේ හේතු වෙන්නේ අදාර කෙලෙ මේ තුනේ අභිනන්දති අභිනන්දති සංකිට හේතු අපරිඥාතං වදා සාන්නා වේදා ධම්මේශනා ඔය උපේක්ෂාන කෙලෙස්මයි නැගෙන දුක් දුකේදී තේම සැපේදී තුනින්ම කෙලෙස් වැඩි වීම තමයි කෙලම සමදේට හේතු වෙන සමදේට හේතු වෙන සමදා මේ මේ සංනාවට හේතු වෙන අභිනන්දනයට හේතු වෙනවා වැටහීම නැති කිරීමට වැටහීම අවුල් කිරීමට හේතු ඒ නිසා අවුල් කරන බව දැනගෙන නිසලී බලනින්ද අවුලක් දැන් තියෙන්නේ මේ අවුල මොකද කොහොමද එන්නේ කොහොමද වැවෙන්නේ කොහොමද මම මේක එපා කරලා තියෙන්නේ කියලා ඉතින් දුක් අවබෝධ කරනවා කියලා කියන්නේ ආස්තයෙන් ඔන්න අපහසුතාවය අවබෝධ කිරීම තමයි දුක නැති නිසා අවුල කරන්නේ පරිඥාට ආස්තයෙන්ම දැකගත යුතුයි ඉතින් දුක එනකොට පැනටෝල් බීලා ඇවිල්ලා ආයෙ භාවනා කරලා හදනවා කියන පස්සේ තේම එහෙමත් කරන එක ලොකු දෙයක්. නාමිකට එහෙමත් කරන්නේ අන්න එතකොටම හිතනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ පවුලකින් අහලා ඉන්න යනවා වැඩේ ඔක්කොම කිච්චෙච්චාම මේක මට නම් තේන්නේ මේ එක එක්කත් අපේ නිදහස් නෑ. අපි අහන වෙලාවෙම ඒ ටිකක් අත්ෙන් කරලා ආයෙ සීතල කරලා ආයෙ ඇවිල්ලා ආයෙ පිළිගන්න. ආයෙ රත් වෙගෙන ආයෙ ගත කරන ඕන කළ තේ රත් කළ උණු කරන්නේ. ඒක රත් වෙගෙන එනකොට පිච්චා ගන්නවා රත් වෙනවා. ආසනකාත අපේ සැමින් දැනත්තාගේ හිත නිතරම අර සැපේ ගැන නිකුත්තාවක් ඇති. දුකට ගමී දැනත්තා දුක ගැන නෙවෙයි කලකිරීම. වෙන්න බැරි වෙච්ච සැප ගැන. මේකම අර ඉතිරි තියෙන සැප. විඳපු හෝ විඳින තියෙන සැපක් ගැන චක් මේ මේ කාලකන්ණි වැඩේ නිසා මට අහවල් සැප නැතුණා කියලා ඒත් අභිනන්දනයම තමයි කරන්නේ. උපේක්ෂාන්දී සිටිනවා අනේ මට මේ දුක ගැන මේ මාධ්‍යස්කින් හැමදාම තියෙන එතනත් උස්නාවක් ඇති. ඒක සුඛේර දාලා තියෙනවා. අපේ සාසනේ උපේක්ෂාව සුඛේර දාලා තියෙන්නේ ඉතින් ඒ නිසා ඒව ඒ වෙලාවේදී ඇති වෙන්න නැදලා ඒක දිහා බැලීම තමා වශයෙන් වර්තමාන වශයෙන් මෙතනදීම බැලීම කවදාකවත් බුදුහමගන්න අපි වෙන කරන්න බෑ කියන්නේ. දෙමාපියන් අපි වෙන කරන්න බෑ. ඉතින් ඒක ආපු වෙලාවේදී ඔක්කොටම සම්පූර්ණ දක ගන්න බෑ. දරන්න පුළුවන් ප්‍රමාණයට දුක දැරීමෙන් තමයි අපි අක්ෂෝක ධර්මයේ නොසලෙන හිතක් ඇති කරගන්නේ. ඒව අයින් කරගෙන යන්න හදනවා කියලා කියන්නේ ඉතින් ඔය සත්‍යදාංශෝදන වාදයක් තමයි. ඒක කවදාකවත් ඒක දේශපාලනයක් විතරයි වෙන්නේ. Taman එකම Taman දේශපාලනය කිරීමක් විතරයි. ඒ නැත්නම් මේ නැමෙන සුළු ගතියක් හැදෙන සුළු ගතියක් එන්නේ. සර්වඥා ධම්මත් කියන්නේ කීටි ගානේ කියන කොටස. ධම්මදි කියන්නේ පස්සේ පරිගණනය. ප්‍රත්‍ය ධර්මයේ ප්‍රත්‍ය හැම දෙයක්ම නටන්න ඇරලා ඒ මේ නෝල් වැඩ කරන හැටි බලන්න ඕනේ. රූකඩේ නටනවා දැකලා එමීට බලන්න ඕනේ මේ රූකඩේම නටනවාද නැත්නම් උඩ ඉඳගෙන නූල් ගස්සනවාද කියලා ඒක දිහා රූකඩේ බලන්න හිටියොත් විතරක් වේදිකාව සාමාන්‍ය දානේ දම්පාතරි කළු පාටරි නූල් පෙන්නේ නැති වෙනවා. නමුත් හොඳට බලන්න හිටියොත් තේරෙනවා මේ උඩ කතා කරන සද්දේට රූකෙත් නැතුවට නටවන නූලක් තියෙනවා. ඒක දකින්න නම් මේ රූකඩේ රසබඳින්න බෑ විසන්ත ජාතිකෙත් බල බල බෑ. මේ ජාතකයේ තේමාවට ගියොත් අර රූකඩේ නටන හැටි බලන්න හම්බුනේ. ඒ නිසා මම බලන්නේ මේ රූකඩ එකක් නැටවිල් එකක් ශබ්ද එකක් මේකල බැලුවොත් තමයි නාට්‍ය රසය නැතුව යනවා කියන්නේ නාටකම රාගයේ පැත්තක තියලා ඒ ඒ වෙලාවේ දකින්න ඕනේ ඒක තමයි ධම්මච්චිති ඥානය කියන්නේ සාමාන්‍ය උපමාවක් කියනවා මේ ඕනම ආලෝක ප්‍රභාවයක් ගත්තාම ඒකේ පේන්නේ පැතිරෙන ආලෝකය ඒක ඒ කියන්නේ අපි ආලෝක වස්තු කරා. ඔව් හොඳට බලන්න ආලෝකයේ තියෙන්නේ අඳුරු ලපයක් උඩ. පහන පහන දැල්ල පහනේ ලපය කියති කරන ලපේ උඩ එතන හඳුර අපිට බාධාවත් වෙන්නේ. අපිට වෙන්නේ ආලෝකයේ ඒකාන්ත ස්වභාවයේ ප්‍රභාස්වර කුංජයක් විදියට. හොඳට බලන විට ඒක විසින් ඇති කරන ඝන අඳුර ලපයක් ජාතක කරගෙන තමයි ආලෝකය පහළ වෙන්නේ. ඉතිබන්දවපත් කරන ඉතිබන්ද මේ මේ ඒ තල පාදමේ හැවනල්ලේ තමයි ඉතිබන්දව පිළිලා තියෙන්නේ. ඒක හොඳ හැම හොඳ ලකුණකම නරක පදනමක් තියෙනවා. නරක හැම දෙයකම හොඳ පදනමක් තියෙනවා. අපි මේ එක පළුවක් දැකලා තමයි මේ විනිශ්චය දෙන්න හදන්නේ ඉතින් කවදාකවත් අපේ මේ ජීවි නීති විනිශ්චය දෙගනාට නැවත විනිශ්චය කරන්න. යේසුසාන්ති කියලා තියෙන උඹ අනු විනිශ්චය කරුවොත් යක්ෂා විසින් උඹ විනිශ්චය කරයි. උඹ අනු විනිශ්චය කරන්න යන්නෙම සිද්ධියට බහැලා. සිද්ධිය පැත්තක් අරගෙන. එහෙමනම් උඹ යක්ෂා විනිශ්චය ලක් කරනවා. බුදුන්ගේ අපන්නක වෙන්නේ. අවිරුද්ධ ප්‍රතිපත්තිය කියන්නේ කිසිම දෙයක් විනිශ්චය කරන්නේ නැහැ. කර්මසලක ආබාධය තුනක පෙනේවි මේ දර්ශනීය පැත්තේ යටපැත්තේ තියෙන මොහිනීගේ ඉස්සරහට හරිම පිටක් අගෙන පිටුපැත්ත කුණපණුවන් ගහමු තුවාලයක් තියෙනවා. ඉතින් මොහිනී නටනකම් බලා හිටියේ නැත්තම් මොහිනී බදාගන්න බදාගත්තම බදාගන්නේ කුණු කුණු ගහමු කුණක් තමයි. අපි හැමතේකම ඔන්න වගේ අර දෙපැත්ත දකින්න ඉවිචක් නෑ. අපි ඒක පැත්තක් දැකලා ඒක අනු දැක්කනට අනුන්ටත් ගහලා මම දැක්කා මම දුටුවා කියලා ඒක ඔප්පු කරගෙන හදනකොට තමයි මේ සංස්ථාප ඔක්කොම. පොඩ්ඩක් බමා වුණා නම් කිසියම් පිළිසිදුයක් නැහැ ලෝකේ නෑ. ජීවන සුත්තා පිළිසිදුවේ සම්පූර්ණ අපිරිසිදුවේ ලෝකේ නෑ. කෙලෙසිච්ච දේවල් තමයි තියෙන්නේ. මේ දේ දැක ගන්න නැති හැටි දකින්න නිසා එක දේ ලක්ෂ කෝටි වාරයක් කරනවා. අනාපානෙ දැක්කම කියන අපිට තාම බෑ. කොච්චර අනාපානෙ කරුවත් ඒක නොදකපු නිසා තමයි තාම අපිට සෝවන්නත් වෙන්න බැරි උනේ. නිසා අලුතෙන් දකින්නවා වාගේ අලුතෙන් කරන්නවා වාගේ හිත අලුත් කරගන්නවා වාගේ සීල අවශ්‍ය වෙනවා. සමාධිය අවශ්‍ය වෙනවා. මේ නාම රූප පරිඥානේ ඉක්මවල ගිහිල්ලා ඊළඟට ඉන්නේ පස්සේ පරිඥා ඥානිය නමුත් උදව්වේ ඥානිය ඇති වෙන්න ඕන පස්සේ සම්පන්න. නෑ අතර උදව්වේ ඥානට ලක්ෂණ පහකට සම්බස්තන අවස්ථාවේදී ඒකෙත් හැබැයි සාම අන්ධකාරයන්. ඉතර එලි පහලියක් නෑ. පේන ඒකවල සමාව නිවන් දැක්කින තරමට මේ සත්‍යක් ඇති වෙනවා. නමුත් සාම කලෙලියක් නෑ. ඊට පස්සේ තමයි ඒක දැනගෙන ටිකට වේගෙ මෙනෙහි කරලා කරලා අරමුණ ඔක්කොම කුඩු කුඩු කුඩු කුඩු වෙන්න පිළිගනුවොත් විතර මේ ධර්මෝදය අපේ ඥාණයට හිතවස්සා. එතකොට අරමුණක ඇති වෙන අවස්ථාව වේගෙන් ඇති වෙනා නැති වෙන අවස්ථාව දෙක පේන්න පටන් ගන්නවා. සම්මස්තයේදී ඔක්කොම පේනවා පිළිසිදුමයි. සාම නිකන් මද අඳුරේ වැඩ යන්නේ. උදේට ඥානදෙනක ආලෝකය වෙන නමුත් උපාදිතී බංග කියන සංකත ලක්ෂණේ කොටස් ටිකයි පෙන්වන්නේ. ඔක්කොම පෙන්වන්නේ. ළඟේ පෙන්වන්නේ උපාදිතී පෙන්වනවා. ඒකත් හොඳට මෝරලා ගියාට පස්සේ බංග ඥාන කරනකොට තමයි දෙක තුනෝ තේින්න පටන් අරගන්නේ. ඒක ඇත්තට මේ මේ විතර ක්‍රමයක්. මිසක් යෝගාවචරය ඕ මොනක්වත් නොදන්නේ කිව්වේ. යෝගාවචරය වැඩි වෙන්නේ ඉඳී තියෙනවා. ඔය කියන කාරණා විග්‍රහ කරගන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා. ඒක වැදගත් නැහැ. දැන් ටික ඒක වැදගත් නැහැ. ධම්මච්චේ පහරි ගන්න පච්චා නිබ්බාන. නිවන පත්ත. ඉතින් මේක වෙනකොට gedera යන්න හදනවා නම් විවේක ගන්න හදනවා නම් අද මම යන්න අතරේ මොකද සමාජවාදී ගමනේ අම්බලන්නේ නැහැ. විපස්සනා ගමනේ කොහොමඩක් අත්දැක කොහොමද නතර කෙරුවොත් දණ්ඩි ගන්න ඕනේ ආපන් වලට කියලා. ආයෙ මුලේ ඉඳලා. නිසා ගිය කෙනා දෙන්නට වඩා ලොකු වරු කියන විතරට යන්න. ආර්ය පුද්ගලයන් දැන් ප්‍රෝග්‍රෑම් කරගෙන ආර්ය පුද්ගලයෙක් උයෝ ඉතින් ඥානීය පස්සේ පරිග්‍රහ ඥානීය ඉඳලමයි නෑ උද්‍යප්පේට පල්ලට වැටෙන්නේ නෑ නාම රූප පරිච්ඡේද ඥානිය ඇති වෙන අසතඥය සෝවන් මාර්ගයේදී පමණයි ඊට පස්සේදී උද්‍යප්පයෙන් පටන් ගන්නවා එතකොට සාධනාංශයට භංග ඥානෙ පල්ලට වැටෙනවා දකින් දකින්දී භංග ස්වරූපයෙන් තමයි දන්නේ ඒකේ අර ඥාන පදනම තමයි පල්ලට වැටෙන්නේ අපායට යන්නේ නැහැනේ සෝවන් වුණාට පස්සේ අන්න වගේ භවතලයේ තියනවා යට යට කොටස් දැක ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් නමුත් භවනාදී එතෙන්දි ගිහිල්ලා එන්න ඕන කමක් නැහැ ඉන්න දැනගල යන්න පුළුවන් කතියක්